ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා අවස්ථාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා දරුග ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං භික්කවේ අරිය ශාවකෝ ඉති පරිසංචික්කති යේච ditta dhammika kama යේච සම්පරායිකා කාම යාච ditta dhammika kama සංඥා යාච සම්පරායිකා කාම සංඥා යේච ditta dhammika රූපා යේච සම්පරායිකා රූපා යේච ditta dhammika රූප සංඥා යේච සම්පරායිකා රූප සංඥා යාච ආනෙන්ජ සංඥා සබ්බව සංඥා යතෙත්තෝ අපරිශේෂා නිරුජ්ජಂತಿ ඒතං සන්තං ඒතං පනීතං යදිදං අකින්චඤ්ඤායතනಂತಿ තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ඉස්සරහින් තියාගත්ත පාලි වාග් මාලාව අපි මෙතෙක් කරන ලද ඒ දේශනා කීපයේම පින්ඩාර්ථයක් වශයෙන් සලකන්න පුළුවන්. මේක කවුරුත් දන්න පරිදි පාඨය උපුටා ගන්න ලද්දේ ආනජ සප්පාය සූත්‍රයේ ඒ සූත්‍රයේ සඳහන් වෙන විදිහට යම්කිසි කාමයේදී ගත කරපු පෘථග්ජන කෙනෙක් යම්කිසි හේතුවක් නිසා ශ්‍රද්ධාවෙන් ඒ කාමය මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් සලකලා බලලා ඒ කාමයෙන් වෙන් වෙලා කරන ආර්ය පරිේශණයකට හිත නමලා ඊට පස්සේ එහෙම කරත් කාම සංඥාව තමන් පිටුපසෙ ඉමින් පහර දෙන බව දැනගෙන ඒ කාම සංඥාවත් මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් තීරුම් අරගත්තට පස්සේ එයාට පුළුවන් වෙනවා හැකි සංඥාවක් ඇතිකරනද එහෙම කාම සංඥාවන්ගෙන් තොර වෙච්ච නැත්නම් කාම ඡන්දය කියන එකෙන් තොර වෙච්ච ව්‍යාපාදයෙන් තොර වෙච්ච සාරම්භය කියන කාය චිත්ත දරත බව, දඩදඬු බව නැත්නම් මානසික අසහන, කායික අසහන වලින් තොර වෙච්ච චිත්ත tattයක්. ඇති කර ගන්න පුළුවන් හේව් ආයතනයක් තියෙනවා. මේ විඥානයේ වැනි සංදිස්ථානයක් තියෙනවා. මේ ගොඩක් වැඩ කරන මේ මතු පිට විඥාණයට යටින් ඉතින් ඒකේ සමතුලිතතාව හොයාගත්තට පස්සේ ඒකේ නා ඒ ආයතනය එහෙම නැත්නම් ඒ නීවරණ වලින් තොර తত্ত্বය හුරු කර ගන්න පුරුදු කර ගන්නවා තම් පටිපජ්ජිතෝ තම් බහුල විරතෝ ඒ අනුව පිළිපදින ඒ බහුලීගත කිරීමට ගත කරගෙන යනවා ආන්නේක යම් සාර්ථකත්වයක් ආවට පස්සේ එහෙම නැත්නම් ඒ කාම සංඥාවන්ගෙන් තොර తত্ত্বය පත් වුණාට පස්සේ යාට දොරක් ඇරෙනවා ඇතුලක් පේනවා පෙරදක්මකට එනවා රූප කියලා මේ ආර්ය විනී සඳහන් කරන හතර මහා ධාතුන් පිළිබඳව ඉස්සරට වැඩිය බොහෝම සාංශුද්ධින් ඉව වැඩ කරන හැටි දැක ගන්න පුළුවන් වෙනවා. උදාහරණයක් වශයෙන් මේ පඨවි ධාතුව මේ මේ විදියට එයාගේ භාෂාව තදකමයි මෙලෙක් ගතියයි. එයාගේ භාෂාව මෘදු ගතියයි ගොරෝසු ගතියයි. එයාගේ භාෂාව බර ගතියයි හැලු ගතියයි කියලා ඒ බරගති හැල්ලු ගති මේ ලකුණු එනකොට දැනගන්නවා මේ තමයි මේ තමයි පටවි ධාතුවේ නියෝජනය. ඒකේ භාෂාව කියලා. ඒ වගේම ශරීරයේ යම් සංසිද්ධියක මේ වැగిරෙන ගතිය සහ පිඩු කරන ගතිය නිකන් සිමෙන්ති ටිකට වතුර මතු වෙච්චාම උදල් ඇලෙන්න වගේ ඇලෙන පිඩු කරන ගති තියෙනවා. අලුව පිටි හදන වෙලාවට පැණි මදි වුණොත් හැම තැනම ඇලෙන ගතිය හිටිනවා. ඒ වගේ ගතියක් තියෙනවා. පැණි වැඩි වුණොත් වැగిරෙන ගතියක් ඉන්නවා. සිමෙන්ති වලට වතුර වැඩි වුණොත් වැగిරෙන ගතිය. ඒක ඇලවෙන පිඩු කරන සහ වැగిරෙන ගතිය එනකොට දන්නවා මේ තමයි ආපෝ ධාතු ඇවිල්ලා කතා කරන වෙලාව මේක තමයි යාගේ භාෂාව කියලා. සමහර වෙලාවට උණුසුම සිසිලස දෙක ඇවිල්ලා කතා කරනවා ආශ්වාසයේදී සිසිලසයි ප්‍රශ්වාසයේදී උණුසුමයි වගේ ශරීරයේ යම් යම් මස් පිඩු වල තැන් තැන් වල ඒ උණුසුම් සිසිලස ගති අදාස වශයෙන් රීති වශයෙන් හෝ පුංචි උණුසුම් සිසිලස බුබුඩු වශයෙන් වැඩ කරන්න පටන් ගන්නවා. අනිත් එක චංචල කම්පන ගති, පුම්බන හකුලන ගති සමග ධාරණ ගතිය. ඒ පුම්බන හකුලන සහ චංචල ගතිය වායෝ ධාතුවේ ගරු ලක්ෂණේ වශයෙන් උත් සියල්ල අල්ලත් බදාගෙන දරාගෙන ඉන්න පුළුවන් ගතිය ලහු ලක්ෂණේ ලහු ලක්ෂණ කියන්නේ කම්පන චංචල ගතිය ගරු ලක්ෂණේ වශයෙන් ඒ හෙල්ලෙන්න දෙන්නේ නැතුව අල්ලගෙන ඉන්නේ. මේ බannකොට මේවා සම්පූර්ණ පරස්පර විරෝධී ධර්මයි. කුණුසුමයි සීසලසයි කියන සම්පූර්ණ අන්තගාමී අංශ දෙකක් එකතු කරලා තේජෝ ධාතුව කියලා කියනවා. හොල්ලන ගතියයි අල්ලා හිටින ගතියයි දෙක එකතු කරලා වායෝ ධාතුව කියලා කියනවා. බර ගතියයි හැලු ගතියයි කියන අන්ත දෙක එකතු කරලා ආපෝ ගතිය කියලා කියනවා. මේ විදිහට ඒ ධාතුන්ගේ ಗುಣ ඊටාම පිරිසිදුව වෙන් වෙන් වශයෙන් කතා කරනකොට ඒ යෝගාවචරයට හම්බ වෙන පිරිසිදුකම තමයි ඒ උණුසුමෙන් සිසිලස වෙන් කර ගන්න පුළුවන් මේ උණුසුම තිබුණු ස්ථානෙම තව චුත්තක්ෂණයකින් උණු සිසිල එනවා. වෙන විදියකටත් කියන්න පුළුවන් ඒක ඊට වැඩිය ටිකක් හිතවදින විදියට උණුසුම කවදාකවත් වැටෙන්න බෑ කාටවත් සීතලට සාපේක්ෂ නැතුව. ඒ නිසා යාට තේරෙනවා මම දැන් උෂ්ණයි කියලා කියන්නේ ඇඟ ඇතුලේ උෂ්ණයි කියලා කියන්නේ පිට හීතලින්දා. එහෙම නැත්නම් පිට සීතලයි කියන්නේ ඇඟ උෂ්ණ නිසා. ඉතින් මේ උණුසුම සීතලස කියන දෙකෙන් එකට චෝදනා කරන්නේ අනිත් එකත් එක්ක ගැළපෙන නිසා. ඒ නිසා මේ සාපේක්ෂතාවයක් තියෙන්නේ. ඒ නිසා උණුසුමක් දකින්න හැම වෙලාවෙම එයා දන්නවා මේ සීතලකට සාපේක්ෂව තමයි මේ චිත්‍රය ඇඳෙන්නේ කියලා. කම්පන ගතියක් දකින්නට දන්නවා නිශ්චල ගතියකට සාපේක්ෂව තමයි නැත්නම් නිශ්චල තිරයක තමයි නිශ්චල කැන්වස් එක තමයි මේ චංචල ගතිය නඩන්නටන්නේ. ඒක වගේම බර තියෙන්නේ හැලුකමට සාපේක්ෂව. පිටු කරන ගතියක් දැනෙන්නේ වැකිරෙන ගතියට සාපේක්ෂව කියලා ඒ ඒ ධාතු ගුණයේ තියෙන වෙන් වෙන් අංශු වෙන් අපි කියමු කෘත්‍ය කියලා වෙන් කළ දැක ගන්න අතර ඒ අංශුවෙන් ඒ ඒ ඒ ඒ ධාතුවෙන් අනිත් ධාතුව වෙන් කළ දැනගන්න පුළුවන් වෙනවා. ඒක මේ සවිස්තරව කියනොනම් හිත ගන්න විදිහට කියනොනම් ටෙලිවිෂන් එකක් බලාගෙනකොට ඩොට්ස් වැටෙන වෙලාව බැලුවොත් ප්‍රෝග්‍රෑම් එකක් දුවන්නේ නැත්නම් මීටර පොඩ්ඩක් මාරු වෙලා දැන් මම දන්නේ ඒක නැතුව ඇති නමුත් මම හිත කතාව තේරෙනවා කියලා මම හිතනවා ඒකේ මතුවෙන එක අංශු ගත්තොත් ඒ ඒකාංශෝ කදාකෝ තවංශෝ කික ගැටෙනවා කල්පයක් අවුරුදු බලන එක සිද්ධ වෙන්නේ අංශුවක් ඇවිල්ලා එතනම ඒ අංශුව ගිය තැනම තවංශුවක් වෙනවා එතකොට අර ඉස්සල්ලා මතුවේ චාන්සුවට ඒකටම ආවේනික හටගන්නක් තියෙනවා ඒකට ආවේනික පෙරලියක් සිද්ධ වෙලා ඒකට මාවෙන්න නිරුද්ධ වුණාට පස්සේ එතනින් චිත්තක්ෂණයට පස්සේ තමයි ඊගාව අංශු එනවා නම් එන්නේ නැත්නම් ආසන්නෙම තියෙන අංශු එන්නේ ඒ නාංශවලත් එයාටම ආවේනික පටන් ගන්න චිත්තක්ෂණයක් තියෙනවා පෙරලි පෙරන පෙරන චිත්තක්ෂණයක් තියෙනවා නැති වෙන චිත්තක්ෂණයක් තියෙනවා ඉතින් මේ පුංචි වර්ග මීටර් දශම ගාණක් ඇතුළත මේ සිදුවෙන අංශු කෝටි ගණක් වෙනවා කවදාකවත් ඒ අංශු ගැටුමක් නැහැ. ඒ වගේම කවදාකවත් එකම අංශුවක් මත වෙනමති સિદ્ધාන්තයේ ඇතිවීම පැවතීම නැති වේලාවක් කෝටි ගණක් අංශු මත වුණත් තප්පර කෝටි ගණන් බලහිට සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ සෙන්නක වැඩි වුණාට ගැටුමක් අවශ්‍යම නැහැ. ධාතු පෙන්නනවා ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක කවුරුදු කෙල කෝටි ගණන් නොදන්නා කාලෙක එකට වැඩ කරලා තිනවා කවදාකවත් රණ්ඩු කරලා නැහැ. මේ සෙල්ලම දකින්නට තේරෙනවා අනේ මේ ධාතුන් මෙච්චර සාමකාමී උණුසුම සහ සිසස දෙන්න උයාගෙන කන්නේ එකම gedara. කම්පන ගතිය සහ නිශ්චල ගතිය බොහොම ජයට ගත කරනවා. මේක මගිය කියාගත්ත ගමන් නැත්නම් උණුසුම හොඳයි සීතල ඉවයි ඉපයි කියපු ගමන් බුදුමාකාර ඒකට කාම තණ්හාවක් ඇති වෙනවා ද්වේෂයක් ඇති වෙනවා කාය චිත්ත දරත ඇති වෙනවා ඒ නිසා මේ ධාතු දිහා පරතෝ සංකල්පේ බලහින්න පුළුවන් ගතියක් එන්නේ අර නීවරණගේ නීවරණයන්ගේ නපුරු බලපෑම නැති වෙච්ච වෙලාව. එතකොට යෝග අවචරය හැම කෙනෙකුම භෞතික විද්‍යාඥයෙක් වෙනවා. භෞතික විද්‍යාව දන්න කෙනාට මේ වචන තේරෙන්න නිසා ලේසි අල්ලන්න නැති කෙනක් වෙනවා. අනිත් වගේ වෙලාවක වෙන්න ඕනේ මම දන්නේ නැහැ මම කියන එක වැරදි කියලා අයිසෙක් නිව්ටන්ගේ ඔලුවට ඇපල් ගෙඩියක් වැටුනේ නැත්නම් කවදාකවත් ඇපල් ගෙඩිය කනවා මිසක් ආ ඔය ගුරුත්වද බලයට අහුවෙන්නේ නැහැ ඒ වෙලාවේ හිත නිශ්චල වෙලා තිබිච්ච නිසා ඒ නිසා ඕනම කෙනෙක් ඒ රූප සංඥා නැ කාම සංඥා ditta dhammika සහ සම්පරායික වශයෙන් පොඩ්ඩක් තුනී කරගත්ත ගමන් එයාට රූපේ පිළිබඳව බුදුම විසරද බවක් එනවා. පටිපක්ක විගමනේ නැ ගම්බීරෝපි ධම්මෝ සෝපාකටව භවේ කියලා අටවචාන් වහන්සේ කියන මේ ප්‍රතිපක්ෂ ධර්ම අයින් වෙච්ච ගමන් මේ හිතේ ගැඹුරු ධර්ම බුද්ධම විදිහට ප්‍රකට වෙන්න ගන්නවා. එතකොට යාට තේරෙන පටන් ගන්නවා මේ රූප මේ මතුවෙන ක්‍රමය බුදුහාමුදුරණත් එකයි දේවදත්තටත් එකයි. බෞද්ධයාට එකයි මුස්ලිම් මනසට එකයි. ස්ත්‍රියටත් එකයි පුරුෂයාටත් එකයි. නමුත් ඒක දැක්කට පස්සේ එක එක නා කියන දේවල් ගත්තොත් බිමට දාපුවත් බල්ලෝ කන්නේ. එකම රංගනේ යන්නේ. නමුත් එක එක නායක සුබේට ගන්නවා, අසුබේට ගන්නවා. හොඳට ගන්නවා, නරකට ගන්නවා, ධාර්මිකයි කියලා කියනවා, අධාර්මිකයි කියලා කියනවා, සදාචාරයි කියලා කියනවා. සදාචාර නැහැ කියනවා මේ රූප ධර්ම දන්නවනම් මේ මිනිස්සු මේ රූප ධර්ම දැකලා පත්තර කීයකට ලිපි ලියනවද කියලා රේඩියෝ ප්‍රෝග්‍රෑම් කීයක් හදනවද ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් කොච්චර හදනවද කියලා බඩ බදාගෙන hinaවේ. මේ මිනිස්යාගේ තියෙන වර්ණගත වෙච්ච මනසට අර රූපයන්ගේ රංගණය ස්ත්‍රී වශයෙන් පුරුෂ වශයෙන් හොඳ වශයෙන් නරක වශයෙන් ලොකු වශයෙන් පුංචි වශයෙන් වම් වශයෙන් දකුණ වශයෙන් ඉස්සර වශයෙන් පතර වශයෙන් තේරුණාට ඒ රූප ධර්මවල ඒව මොන්නම විදියකින්වත් ඒ ලේබල් එක කලවන්න ඉඩක් නැහැ. ඉඩක් දෙන්නේ නැහැ. ඒ තරම් ඉක්මනට මේක වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා යෝගාවචරයට රූප පිළිබඳ දැනීම එනකොට සුත්තමේ ඥානෙ නැත්තම් ලෑස්ති වෙලා ගියේ නැත්තම් ඉතින් වක්කාර ගති පහළ වෙනවා. හිතා ගන්න බැරි මානසික විකාරයක් එනවා. එතකොට ඒ කෙනාට හිතේ කයේ කම්පන චංචල ගති පහළ වෙනවා. නමුත් මේක ලෑස්තිලා ගිය කෙනාට මේ ධාතු මනස්කාරය සිද්ධ වෙන්නේ මේ ධාතුන්ගේ භාෂාව මේකයි. මට මේක දකින්න තියෙන මගේ ශරීරයේ සාපේක්ෂ කරගෙන උනාට මගේ ආනාපානේ සාපේක්ෂ කරගෙන උනාට පිම්බි වැකිලිම සාපේක්ෂ කරගෙන උනාට වම දකුණු වශයෙන් සක්මන සාපේක්ෂ කරන උනාට මේ දොර අරගත්තට පස්සේ සම්පූර්ණ විශ්වයේම සිද්ධිය ඔච්චරයි. හුදු ධාතුමත්තකෝ නිස්සත්ත්වෝ නිජීවෝ ශුඤ්ඤෝ. ඉතින් සරුවචනාංශي සඳහන් කරනවා බත්පතට අතට අරගෙන කල්පනා කරන්නයි කියලා මේ බත්පත මම අල්ලන්න ඉස්සර වෙලා ඒක තව වැදගත් කෙනෙකුට අනේ කාපන් කියලා දෙන්න පුළුවන් තරම් පිළිසිදු තෑග්ගක් බත්පතක් නමුත් නිකමට හරි මම අත තිබ්බ ගමන් ඉඳුල් කියන නමට පරිවර්තනය වෙනවා ඊට පස්සේ මම කටට දාගත්ත ගමන් ඒක ඊටත් වැඩිය තව කෙනෙකුට දෙන්න බැරි තත්ත්වයටපත් වෙනවා උගරෙන් පල්ලෙහාට ගිය ගමන් අසුචි තත්ත්වයටපත් වෙනවා ඊට පස්සේ බඩෙන් පල්ලෙහාට ගියාට පස්සේ කොහොමඩක්වත් අනුන්ට නෙමෙයි Tamanටත් එපා වෙනවා. අන්න ඒ වගේ විපර්යාසයටපත් වෙන්නේ මේ ශරීරයත් එක්ක ගෑවුනාට පස්සේ මේ ඇතුලේ ශරීරයේ තියෙන ධාතු පමණයි. මේ බත්පතේ තියෙන ධාතු පමණයි. ඒ නිසා මේක නිස්සත්ත්වෝ නිජීවෝ ශුඤ්ඤෝ ධාතු මතකෝ. ආනේ විදිහට මේ කල්පනා කරලා බැලුවොත් අපි මේ ධාතු ගොඩකට තව ධාතු ගොඩක් එකතු කරනවා මිස මේ බුරියානි හරි චීන කෑම හරි ජපන් කෑම හරි නෙවෙයි. ඒව නෑ කියන එක නෙවෙයි මේ කියන්නේ ධාතු වශයෙන් බලන්න පටන් ගත්තට පස්සේ එයාට ඒ නිවරණ නැති හිතක මේ දර්ශනීය නොදැක ඉන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා සමහර විටක ඒක නිින්ද නොයා රෑ දෙක තුනක් මේක පේන්න ඉඩ තියෙනවා. මේ ඉස්සල්ලා මේක දැක්කු ගමන් බල්ලෙක් දැක්කත් හරකෙක් දැක්කත් ගයක් දැක්කත් ගඟක් දැක්කත් කොයි එකෙත් තියෙන හුදු ධාතු පමණයි. ඉතින් ඒකෙදී ඇතිවෙන මේ තිගැස්ම මෙතෙක් නොදැක්ක මේ අංගදිය නිසා ඇතිවෙන තිගැස්ම නතර කරන්න නම් ආනන්ද සප්පාය දැනගන්න ඕනේ. දැන් ඔන්න අලුතෙන් කම්පනයක් ඇවිල්ලා. අලුතෙන් චංචලයක් ඇවිල්ලා. ඒතරේ ස්පන්දනයක් ඇවිල්ලා. ඒ මොකද බලන බලන දේ තියෙන්නේ ඒව ධාතු සුණු බවටපත් වෙනවා. ඒ ධාතු සුණුවනුව බලනකොට මේ අපි හිතන ස්ත්‍රී පුරුෂ ගති මොකක්වත් නැහැ. ධාතු තියෙන්නේ. අන්න ඒක බලනකොට ඇති කම්පන චංචලේ නතර වෙන්න සරුවචන් වහන්සේ ආනිජ සප්පාය සූත්‍රය එහෙම නැත්නම් මේ ඉන්ජන මේ කම්පන මේ ස්පන්දන නතර වීමට යමක් යම් ආකාරයකින් ක්‍රියා කරුවොත් සැපයලවනවාද අනුග්‍රහ වෙනවාද ඒ විදිහට හැසිරියන් කියලා යෝගාවචරයට උගන්වනවා මේ ධාතු නැටුවට මේ ධාතු මගම කියා ගන්න එපා මගේ කියා ගන්න එපා. මේ ධාතු දකින්න ඉස්සෙල්ලම ළඟ තිබුණා නම් මේ ශරීරය පිළිබඳ හැඟීම ඒක මම කියා ගන්නත් එපා. මෙන්න මේ විදිහට පුරුදු කරලා පස්සේ යෝගාවචර මේ ධාතු රංගණය හරහා වුණත් ආනාපානෙ පේන්නේ නැති වුණත් අරමුණක් වර්ගීකරණය කරන්න බැරි වුණත් ඒ අර බර්ණ බලන අරමුණ මේ ධාතු වශයෙන් කඩලා පෙනුවත් ඒ යෝගාවචරයට ඒ ධාතුන්ගේ කම්පන චංචල හරහා පවා ධාතුණු සංසිඳව ගනිමින් ආණ්ඩු මට්ටු කරගනිමින් ආම්බාම් කරගනිමින් හිතත් තැම්පත් වෙන ගතියක් එනවා බහුල භාවයේ මතම නැතර නැතර ඇසුරු කිරීම මතමයි ඒක සිද්ධ වෙන්නේ ඒක හදිසිය කලබලේ තක්කමුක්කේ කරන්න බෑ ඒක විවේකීව කරන්න ඕනේ ඊට පස්සේ ආයෙක නතර කරාට පස්සේ එයාට තේරෙන්න පටන් ගන්නවා දැන් නම් මෙතන ඉන්නකොට මේ සීතල එන්නේ ෆෑන් එකේ උහුලගෙන් තමයි එතකොට අපිට පේනවා මේ දැන් ඇතුළට මේ සීතලක් ආවේ. ඉතින් අප මේ වායෝ ධාතුවේ තියෙන උණු සිසිලස අජත්ත සිසිලසක් ඇති කරා කියලා තේරෙනවා. භාවනා කරනකොට තේරෙනවා ෆෑන් එකක් නැහැ. නමුත් ෆෑන් එකක් වදිනා වගේ සංඥාවක් තියෙනවා. එතකොට සීතලක් තියෙනවා. එතකොට යෝගාවචරයට සාධාරණ සැකයක් වෙනවා. දැන් මේ රූපේ නෙවෙයි මට පේන්නේ රූප සංඥාවල් වගේක් හොල්මන් කරනවා. ඒකට බාහිරින් කිති ගැනීමක් අවශ්‍ය නැහැ. රූපේ දකින්න බාහිර රූපෙකින් ආපాతගත වීමක් අවශ්‍යයි. මුලිච්ච වීමක් අවශ්‍යයි. ගැටුමක් අවශ්‍යයි. පටිඝ සම්පස්සයක් අවශ්‍යයි. නමුත් රූප සංඥාවට එහෙම පටිඝයක් හැපීමක් පිරිමැදීමක් ඕන හිතින්ම හිතා ගන්නවා. එතකොට හරියට උලන් වැදිච්ච කෙනෙකුට වෙන දේ ඒ කෙනාතුල සිද්ධ වෙනවා. ඉතින් යාට දැන් එතකොට තේරෙන්නේ මේ පිටින් ආපු රූපයක් වැදිලාද නැත්නම් මේ හිතින්ම ගත්ත සංඥාවක් නිසාද කියලා ඉස්සල්ලාම වතාවට යා මේ සංඥා චෛතසිකයේ තේරුම් අර ගන්නවා අපිව මායා කරමින් මුලා කරමින් වංචනික ගති පාමින් කොච්චරද කියනවනම් පිටින් ඇතුළට ආපු එකද නැත්නම් ඇතුළෙන් පිටත එකද කියන්න බැරි විදිහට රූප සංඥා හොල්මන් කරන පටන් ගත්තාම අර රූපයේ සංසිඳිත හිත ආයෙත් ඇවිස්සෙන්න පුළුවන් ඒ විශාල මාතෘකාවක් කෙසේ කෙටියෙන් කියනවනම් ඒකටත් අර විදිහටම මේ හිතට ඕනේ නම් ඕනෙම මායාවක් කරලා පෙන්වන්න පුළුවන්. ඒ කෙනාට අපි දන්නවා ඔය මේ මොහන නිද්‍රාවේ ඉන්නකොට දුන්නොත් යෝජනාවක් දැන් ඔබ ඉන්නේ මේ හිම කන්දක් උඩ හරිම සීතලයි කියලා ඒ මනුස්සයා මේ দাড়ি දාන තැනකුණත් ගැහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කිව්වොත් නෑ දැන් ඉන්නේ ෆැක්ටරියක් ඇතුලේ අද රශ්නියක් තියෙන තැනක දාඩි දානවා කියලා ඒ මාසේ එයා කන්ඩිෂන් කාමරයක් ඇතුලේ ඉන්නත් දාඩි දාන්න ඉඩ තියෙනවා ඒ නිසා ඒ වගේ දෙයකට මේ මොලේ නිකුත් කරන සංඥාවල් හුඟක් වෙලාවට අපි දන්නේ පිටින් එන රූප නිසා පරිසරයට හැඩගැහිමක් වශයෙන් ස්වභාවික වර්ණයක් වශයෙන් ඇතිවෙන දේවල් කියලා නමුත් එහෙම දේවලුත් නැතුව නෙවෙයි නමුත් හිතටම පුළුවන් හිතින්ම සංඥාවක් නිකුත් කරගෙන ඒ අනුව රූපය මුලා කරන්න. මුවා කරන්න ඒක තමයි හීනෙදි සිද්ධ වෙන්නේ. ඉනිදී අපි දුවනවා, කෑ ගහනවා, අඬනවා. ඒ රසායනික ද්‍රව්‍ය ඔක්කොම වලින් නිකුත් වෙලා තියෙනවා. නමුත් ඒක නිකුත් වෙලා තියෙන රූප නිසා නෙවෙයි, රූප සංඥා නිසා. ඒක නිසා අන්තිමට බලනකොට ඒ රූපයකට වැඩිලා හින්දෙන් නැගිටලා දුවන මිනිහට වැඩිය හරීම අමාරුයි හීනෙන් ඇවිදින මිනිහගේ ලෙඩේ නතර කරන්න. නිසා රූපෙට වැඩිය භයානක රූප සංඥාව. නමුත් ඒක අහුවෙන්නේ නැහැ රූපේ සංසිඳනක. ඒ රූප සංඥාව සංසිඳීම මෙතෙන්දී සර්වඥාන්සි ස්ථීකර කරගන්නයි කියලා කියනවා. සාන්ත කරගන්නයි කියලා කියනවා. විවේක වෙන්නේ කියලා කියනවා. මේ තමයි ඔබ ඉගෙන ගන්න මේ මනුස්ස මනස වැඩ කරන හැටි යට යට තට්ටු වලට යනකොට. ඉතින් මට ඊයේත් හිතුණා මතක් කරන්න අද ඒ නිසා මම හිතා එකට අවස්ථාව ගන්නවා කියලා ආනාපාන සති සූත්‍රයේදී සරුවචන් වහන්සේ ඒ පළවෙනි චතුස්කයේ කායानुපස්සනාවට සම්බන්ධ කරලා විස්තර කරනවා පස්සම්බයං කාය සංකාරං කියලා ආස්වාස් ප්‍රසාර සංසිද්ධුමි සංසිද්ධුමි හුස්ම ගන්න. ඊට පස්සේ වේදනානුපස්සනා කොටසදී පෙන්නවා පීටි පරිසංවේදී සුඛ පරිසංවේදී ඉස්ලාම් මතාවට යහනපන සංසිච්චම හරි ප්‍රීතියක් සුඛයක් පහර වෙනවා. නීවරණයන්ගේ නපුරු බලපෑම නැති වෙච්ච නිසා. ඊට පස්සේ යෝගාවචරය චිත්ත සංකාර පරිසංවේදී කියලා ඉස්ලාම් වතාවට වේදනා සහ සංඥා දෙක වැඩ කරන හැටි තීරුම් අරගන්න. ඊට පස්සේ පච්චම්බයං චිත්ත සංකාරං කියලා ඒවා සංසිඳවන්නට යම්සිය කටයුතු කළ යුතුද? ඒසේ කටයුතු කරන්න පටන් ගන්නවා. වේදනා ආවට මේ ඇඟේ නලි කූඹි නලින වගේ දැනුණට ඒක සම්පූර්ණ හිතෙන් හැටිච්ච එකක්. මේ පැත්ත රත් වෙනවා මේ පැත්ත රත් වෙනවා වගේ දැනුණට ඒක අර සංසුන් වෙච්ච මනසක සිදුවෙන සමතුලිත භාවයක් අභ්‍යන්තර ප්‍රශ්නයක් පිටි ප්‍රශ්නයක් නෙමෙයි. ඒකම එක එක සංඥාවල් එනවා. මට මේ අම්මා දැක්කා තාත්තා දැක්කා බුදුහාමුදුරුවෝ දැක්කා අර හිණේ දැක්කා මේ හිණේ දැක්කයි කියලා මේ ඔක්කොම ඒ මනස සමතුලිතයේ සමතුලිත කිරීමේදී මතුවෙන පුංචි පුංචි ඒ කම්පන ධාරා මේවා සේරටම සැලෙන්න ගන්නවයි කියලා කියන්නේ අභාවිත මනසක් මොරච්චනටි මනසක් ඉතින් ඒව සැලෙන එක ස්වභාවිකයි ඒක බය වෙන්න දෙයක් නැහැ ඒක අකුසලයක්වත් වැරද්දක්වත් නෙමෙයි නමුත් මේ යෝගාවචරයට අවශ්‍ය වෙනවා මෙතනදී නොසැලෙන මනසක් තාදී මනසක් අරගෙන මේ පුංචි දේවල් ලොකු කරගෙන ප්‍රශ්න කරගන්න එපා හික් කරදර ගන්න එපා කියලා. එතකොට යාට ඒ වේදනා සංඥා දෙක බරපතලම ඉවසන්න බැරි එකක් පිළිබඳව පිළියමක් කරනවා මිස මේ අරක එන්නේ ඇයි මේක එන්නේ ඇයි ඇයි ගහන්නේ ඇයි පුපුරු ගහන්නේ ඇයි රත් වෙන්නේ ඇයි නිල් පාට පේන්නේ ඇයි කහ පාට පේන්නේ මේක ඉස්සරහට දයන්නේ මේක පතර දයන්නේ කියලා පුදුමාකාර විදියට අර වේදනා සංඥා දෙක සංසිඳනවා වෙනුවට සැක බහුල කරනවා යෝගාවචරය. සැක බහුල කරන්න වටිනවා මොකද හේතුව දන්නේ නැහනේ. අන්තභාගයක් හැදෙන්න යනවද පිස්සු හැදෙන්න යනවද එහෙම නැත්නම් කොර වෙන්න යනවද කියලා දන්නේ නැති නිසා අර කය පිළිබඳව සංවේදී කෙනා ඒ වේදනා සංඥා දෙක සංසිඳීමේදී පුදුම විදිහට සංවේදී වෙන්න පටන් අරගන්නවා. ඒක නිකන් මේ අතිරේක සංවේදී භාවයක් එනවා ඒ වෙලාවේ. අන්නේ සංවේදී භාවය හොඳයි. ඒක සංවේගයක් කරගන්න එක හොඳයි. නමුත් මේ ඇවිලෙන ගින්නට පිටුරු දාන්න එපා. මේ ඉන්ජින වලට, මේ කම්පන වලට, මේ ස්පන්දන වලට පොහොර දාන්න නැතුව ඉන්ජින වෙනුවට ආන ඉන්ජ කරගන්න කියලා. කම්පන වෙනුවට අකම්පිත මනසක් ඇති කරගන්න කියනවා. ස්පන්දනය වෙනවා වෙනුවට නොසැලෙන මනසත් ධානවත ධාමගත වෙන්නේ කියලා කියනවා. ඒකට සර්වඥාන්සේ පාවිච්චි කරන්නේ ධම්මට්ඨිතිය ලබනවා කියලා. ධර්මයේ ස්ථාවරත්වය ලබනවා. මේ සංඥා වේදනා දෙක නලියනකොට පොල්ලනකොට කුලක දාලා පොළනවා වගේ පොළනකොට තවනකොට එයා ධර්මයේ සැපිහිට හිටනවා ධර්මයේ කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම එහෙම නැත්නම් මැද මැදම ජීවිත. ඒ අෂ්ටලෝක ධර්ම කම්පා නොවීමට සාපේක්ෂව මේ වේදනා සංඥාදික අපිව කම්පන චංචල කරනවා. එහිමේ වණවන්න ගන්නවා. එහිමේ දෝලණය කරන්න පටන් ගන්නවා. ඉතින් දෝලණය හරහා තමයි අපේ ශරීරයයි අපේ හිතයි මේ ස්වභාවික වරණය හරහා මේ පරිණාමය වෙලා තියෙන්නේ කියලා බටේට විද්‍යාඥයෝ කියනවා. සර්වඥාන්සේ සඳහන් කරනවා මේ වේග ධාරා මේ කම්පන චංචල හරහා තමයි අපේ කර්ම රැස්ලා තියෙන්නේ චේතනා පහළ වෙලා තියෙන නිසා ඒ දෝලන தত্ত্ব කම්පන தত্ত্ব චලන தত্ত্ব නැති එහෙම නැත්නම් චපල නැති හිතට එනකොට හිත නොදන්නා පැත්තකට යනවා එතකොට මේ පද හතරෙන් වේදනානුපස්සනාව ඉවර කළා ඊගාට චිත්තානුපස්සනාවට යනකොට චිත්ත පරිසංවේදී අස්ස සිස්සාමීති සික්කති චිත්ත පරිසංවේදී පස්ස සිස්සාමීති සික්කති කියලා කියනවා. ඉතින් ඒකට අර්ථකථනය දෙන්නේ මේ මේ ආනන්ද සප්පයි සූත්‍රයත් ඇත්තටම අර්ථකථනය දෙන්නේ තන්නි කර සමත භාවනා ක්‍රමයක් හැටියට. නමුත් මම සාක්ෂි කරගන්න හදන්නේ මේ ආනැත්තෝ ඒ චිත්තපටි සංවේදී කියන තැනට යනකොට මේ යෝගාවචරය විතක්ක විජේ සහ වේදනා විජේ කියන දෙක කරගෙන තිබුණොත් විතර්ක ආවට හිත නරක කරගන්නේ වේදනා ආවට හිත නරක කරගන්නේ ඔය යම් මට්ටමක තියෙන්න වෙනවා ඒක 100% නැති කරන්න බෑ මට උත්තර බඳින්නත් එපා නඩු දාන්නත් එපා විනිශ්චයක් ඉල්ලන්නත් එපා ඉවසන්න පුළුවන් ඉවසන්න ඉන්න ගට පස්සේ මේවා නොගිනිය හැකි මට්ටමකට ගියාට පස්සේ එයා චිත්ත පරිසංවේදී තත්ත්වයකටපත් වෙනවා හිත මිස රූපත් නැ රූප සංඥාත් නැ වේදනා නැත්තේත් නැ නමුත් එකක්වත් ගණන් ගන්න මට්ටමකට නැහැ. ඒකට අන්තිමට එනවා නිකන් හිස් ටෙලිවිෂන් තිරයක් බලා ඉන්න වගේ චිත්ත පරිසංවේදී. අන්නේ චිත්ත පරිසංවේදී తত্ত্বය ආකින්චඤ්ඤායතන తত্ত্বයට බොහෝම සමානයි. කිසිත් නැහැ කියන එකයි ඒකේ තියෙන්නේ. රූප తত্ত্বය අපි කියන රූප සහ රූප රූප මෙලෝ සහ පරලෝ කියන එක අවබෝධ කරන ඒකාරා ආකාශය අවබෝධ කිරීම ආකාසානං ඡායතන කියලා කියයි. ඊට පස්සේ එව්වානුව සංඥාව নানা ආකාර දේවල් තරංග ගහගෙන ඒ අරකයි මේ මේකයි කියලා මේ පරණ දේවල් මතක් වෙනවා. දැන් අනාගත සැලසුන්ද කියලා ඒක විඥාන ඡායතන බොහොම සමාන සංඥා විඥාන දෙක බොහොම සමාන චෛසික ඥානගතක චෛසික දෙකක්. එතන ගියාට පස්සේ මේ විඥානේ අතීත විඥාන වලට යනවා, පෙර භව වලට යනවා, අනාගතයට යනවා, අනුන්ගේ හිත් කිවන්න පුළුවන් කියලා පැත්තකටත් යන්න පුළුවන්. ඒ කියන හැම වෙලාවකම අනතුරුකම අනතුරක් තියෙනවා වර්තමාන චිත්තක්ෂණේ පරණ. ප්‍රපංච කිරීමක් වෙනවා. හැබැයි අපේ ලෝක සාංශේ පිළි අරගෙන තිනවා. එතෙන් ගියාට පස්සේ යෝගාවචරයා අර ඉස්ලාම තටුවාපු කුරුල්ලෙක් අවකාශයට පෙන්ලා තටු ගහලා පීනන්න පියාඹන්න උට ආසාවක් එනවා. තොටිල්ලෙන් පණින එකාට තොටිල්ලෙන් පණින පුතාට අම්මා යනකම් ඉඳලා තොටිල්ලෙන් පණින්න ආසාවක් එනවා. ඒ වගේ එතන ගියාට පස්සේ හිත අතීත ස්මරණ වලට යනවා. අනාගත සැලසුම් වලට යනවා. අනුන්ගේ හිත කොහොමද කියලා හිතන්න හිතන වෙලාවල් එනවා. ඉතින් ඒකෙදී සම්මතයට බර යෝගාවචරෝ ඒකට ටිකක් උදව් කරනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේක කාලේ නාස්ති කිරීමක්. ඒ නිසා මේ වෙලාවේදී තටු අපකුරුල්ලෙක් වගේ මම යනවා ගියාට මේක පෝෂණය කරන්න එපා. තනවාඩන්න යන්න එපා. මොකද කාලේ නාස්ති වෙනවා. කියලා මේ සංඥා නැටපිල්ලක් මෙතන තියෙන්නේ මනෝපූපංගම දෙයක් කියලා ඒක සංසිඳව ගත්තොත් අකින්චඤ්ඤායතන කියන තැන. අකින්චඤ්ඤායතන කියන්නේ කිසිත් නැහැ. කාමයේ මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් ඉතින් නැහැ. කාම සංඥා මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් ඉතින් නැහැ. රූපේ මිලුව වශයෙන් පරලෝ වශයෙන් හිතන්නේ නැහැ. රූප සංඥා මිලුව වශයෙන් පරලෝ වශයෙන් හිතන්නේ නැහැ. යාට ඉස්සලාම තේරෙන පටන් ගන්නවා මේක හිඳලා හිඳලා හිඳලා ලින්දේ වතුරේ අස් කරයි කියලා. ලින්ද ඉහලා අඩිය පේන්න පටන් අර ගන්නවා. අන්නේ ආකින්චඤ්ඤායතනට ගියාට පස්සේ කිසි සංසිද්ධියක් නැහැ. සිද්ධි බහුල ගතියක් නැහැ. නමුත් හිතේ අර පිටියක් මැද පහත් කොට පහන් දැල්ල වගේ සැලෙන ගතිය මොකුත් නැතුව ඒකාකාරී ගතියෙන් පැද්දෙන්න පත්තු වෙන්න යනවා. ඒක හරීම ඒකාකාරී. ඒක හරීම එපා කරන සුළුයි. ඉස්සල් පටන් ගන්න දවසේ ලොකු ජයග්‍රහණ මෙච්චර සැලිසලි තිබුණ එක එන්ජින දිගේ ගිය එක දැන් ආනෙන්ජයක් ඇති වෙලා තියෙනවා. අකින්චඤ්ඤායතනෙ අල්ලගෙන. කිසිත් නැති ආයතනයක් අල්ලන. මේක ඇත්තටම සාමාන්‍යයෙන් අටුවාවෙත් සමත බරකට්ටියක් කියන්නේ මේ හත් වෙනි ධ්‍යානෙ. නැත්නම් තුන්වෙනි අරූප ධ්‍යානය කියලා. නමුත් යෝගාවචරයේ සුද්ධ විපස්සනා කරනකොට වුණත් හරියට දන්නවනම් මානසිකාරයේ පැවැත්විය යුතු ක්‍රමය යන්න පුළුවන් හිත කිසිත් නැති තැනකට. මේ කිසිත් නැති තැනකට යන්නේ ඊටාම ගොරෝසු කාම සංඥාවේ ඉඳලා කාමයේ ඉඳලා කාම සංඥාවට ඇවිල්ලා රූපයට ඇවිල්ලා රූප සංඥාවට ඇවිල්ලා ගෙවම් කළා ගෙවම් කළා ඒ කිසිත් නැතෙන්ට ආවට පස්සේ එයාට තේන් පටන් ගන්නවා මොනතරම් ශාන්ත තත්වයක්ද මේක ඒතං සන්තං ඒතං පනිතං යතිදං ආකාස අකින්චඤ්ඤායතන කියලා. අන්නේ අකින්චඤ්ඤායතනට එළඹ වාසය කරන යෝගාවචරයා දන්නා තැන සිට නොදන්නා තැනකට යන්නාseම පාලනය කළ හැකි තත්ත්වක ඉඳලා පාලනය කරගන්න බැරි තත්ත්වයකට යamak සිද්ධ වෙනවා. ඒ නිසා ආකින්චඤ්ඤායතනදී කිසිවක් කළ හැක්කක් නැහැ. මොකද සංඥාවල තියෙන සංඥාවලින් පිහිට ගන්න ගතියකුත් නැහැ, වේදනාවල පිහිට ගන්න ගතියකුත් නැහැ, වැඩ කරන්නෙත් නැහැ. ඒට චිත්තක්ෂණ වගේක් එනවා. එතන සිද්ධ වෙන්නේ සංක්‍රාන්තිය. දැන් හෙට අනිද්දා අවුරුද්දේ සිද්ධ වෙන්නේ මීන රාශිය ඉඳලා මේෂ රාශියට සංක්‍රාන්තියන ඔය අතරමැද කාට කියන්නේ නොන්නගතේ කියලානේ නැකත් නැහැ. මෙන්න මේ ආකින්චඤ්ඤායතනෙත් මොකක්වත්ම ගන්න දෙයක් නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට මාරු වෙනකොට උතන කොහොමද තාකින්චඤ්ඤාතන චිත්තක්ෂණයක් තියෙනවා. ප්‍රශ්වාසයෙන් ආශ්වාසයට යනකොට කිසිත් අහුවෙන චිත්තක්ෂණයක් තියෙනවා. දැන් අන්නේ චිත්තක්ෂණේ ටිකක් දිගට පැතිරෙනවා, පැවතිනවා, යට තේරෙනවා. හැබැයි තේරෙන්නේ මේ චිත්තක්ෂණේ නැගිටතර පස්සේ තේරෙනවා මේ හිතපු තැන මොනවත් මතක නැහැ. හිතපු තැන මොනවත් කාලය ගැන හැඟීමක්වත්, ඉරියව ගැන හැඟීමක්වත් අරමුණක සේයාවක්වත් නිමිත්තක සේයාවක්වත් මතකයට ගන්න දෙයක්වත් මොකක්වත් තිබුණේ නැහැ. ඒක පාටන ගිටපත් වෙනවා ගැසිලා ඉඳලා තියෙන හිස්තන කියලා. ඉතින් හිස්තන අසත්පුරුෂයාට මහා බයලවන දෙයක්. අසත්පුරුෂයාට මහා අසරණ ගතියක්. ඒක නිකන් පෝරකේ ලෑල්ලක් දැවගේ. නමුත් සත්පුරුෂයෙක් ආනජ සප්පාය කරනකොට ආ තීරුම් කර ගන්නවා ඒතං සන්තං ඒතං පණිතං යද්දං අකිංචඤ්ඤායතන. ඔන්න දැම්මට සංඥාව ආවා. ඉනේ සංඥාවෙන් කියනවා ඉස්සල වෙලා සංඥාවක් තිබිලා නැහැ කියලා. ඉතින්දි මම කොතන හිරියද කියලා දන්නේ නැහැ කියලා. ඉතින්දි මගේ ඉරියව මොකක්ද කියලා දන්නේ නැහැ. කාලය ගැන හැඟීමකුත් නැහැ. අරමුණකුත් නැහැ. නිමිත්තකුත් නැහැ කියලා ගොරෝසු සංඥා වාපු ගමන් කියනවා. ඊට ඉස්සල තිබුණු සංඥා බොහොම සුක්කුමයි. සත්‍ය සුකුම සත්‍ය සංඥාවක් තියෙන කියලා. ඉතින් ඒක අගය කරනවා කියන එක ලේසි නෑ. මොකද අගය කරන්න නම් යකින්චඤ්ඤායතන தත්ත්වය නැත්නම් චිත්තපටි සංවේදී කියන එකත් කියන්න පුළුවන්. අගය කරන්න මේ කයත් මේ ජීවිතයත් මේ gediya පිටින් තියෙද්දි මරණය අත්දකින්න. සම්පූර්ණ සජීවීව අප්‍රමාදීව සතිමත්ව ඉඳගෙන මේ ශරීරයෙන් සමුගන්න. මේ සංඥාවෙන් සමු ගන්නවා. මේ වේදනාවෙන් සමු ගන්නවා. මේ සංස්කාර වලින් සමු ගන්නවා. මේ විඥාණයෙන් සමු ගන්නවා. සමහරකට ආයෙත් මේ පුරු කුණු කන්දලට වෙනකොටම ගැස්සিলা ආයෙ සරයක් මතක් වෙනවා. මේක ඇද වෙලා තිබුණේ හිතන විදියට වැඩ කරලා නැහැ මොනවත් නැහැ ඊට පස්සේ ආය සකස් කරන ආය පටන් අරගත්තාම ආයෙත් ගිහලා යනවා. ඉතින් මෙන්න මේ විදියට මේ විස්තර කරන්න බැරි භාෂාවකට දාන්න බැරි දන්නා තැන සිට නොදන්න තැනට යන එක නිතර නිතර නිතර නිතර භාවිතා කරන යෝගාවචරයක් ඉන්නවනම් එනතම් පරියන්කයක් පාසා එයාට පුළුවන් නම් පටන් ගන්නකොට මම මේ අරමුණෙන් මේ කය ඉන්න ඉරියව්වෙන් පටන් ගන්නවා අන්තිමට මේක ගෙවිලා ගෙවිලා ගෙවිලා නිමිත්ත ගෙවිලා අරමුණ ගෙවිලා සංඥා නැතුනේ කිසිම සංඥාවකට මායින් කරන්නේ වේදනාවක් නැතුනේ කිසිම වේදනකට මායින් කරන්නේ නැතු ගියාම බොහොම ඉක්මනට අර වේදනා සංඥාවලින් කුප්පණ ගති නැති වේදනා සංඥා වලින් ඉද්දෙන ගති නැති ඒ තැනකටපත් වෙන්න පුළුවන්. මේක හොඳට බහුලීගත කරන්න ඕනේ. බහුලීගත කරන්න නම් මේ ශරීරේ නැති වුණා කියලා චෝදනා කරන ගති නොකරන්න අදිෂ්ඨාන කරගන්න. මේ පණ නැති වුණා නැත්නම් මට මතකේ නැති වුණා කියලා සිහි නැති වුණා විසඤ්ඤ වුණා කියලා කලබල වෙන්නේ නැති මේක ශික්ෂාවකින් ගත් එකක් හැබැයි අබග්යක් වගේ තමයි තේරෙන්නේ. ලෙස්සලා වැටිලක් වෙන්නේ. තේරෙන්නේත් නැගිටට පස්සේ. ආන්නේක පුරුදු කරාට පස්සේ යාට ඒ ඒක පුරුදු කරනවා කියන වශී කරනවා කියන කියන වල නැත්තම් සිද්ධි කර ගන්නවා. එහෙමම කරාට පස්සේ තේරෙනවා එවැනි චිත්තක්ෂණයක දැන් ඒතන් සන්තන් ඒතම් පනිදා යජ්ජං ආකින්චඤ්ඤාතනං කියන කිසිත් නැති ඒතන සාන්තයි ප්‍රණීතයි කියන්න නම් ඒකට සාතර බවක් අවශ්‍යයි. ඒක තමයි ඊට ඉස්සෙල්ලා දිගටම සරුවචනසේ සඳහන් කරන්නේ එවැනි ආයතනෙ පසීදති කියන ප්‍රසාදයක් උපදවන්න වෙනවා ඒකේ. ප්‍රසාදයක් උපදවන්න බැරි කාය ජීවිතේ අපේක්ෂාව තියෙන කෙනාට. එයාට පේන්නේ මේක අබැග්ගයක්. මේක මරණයක්. මේක සීමුර්ජාවක්. මේක සියල්ලේ අතහැර දැමීලක්. මේක නිකන් අබැග්ගයක් කංකටොලක් විදිහට පේනවා. නමුත් මේක හැමදාම කරනකොට කරනකොට කරනකොට ඒ තැනට උරු වෙලා සබකෝල නැතුව ඒ තන සාන්තයි ප්‍රණීතයි කියන තරමට වගේ <clears throat> අතයටතර ගත්ත දවසේ එහෙම නැත්නම් වශී කරගත් දවසේ යාට පේනවා ඒ චිත්තක්ෂණයේ Tamanට ශුන්්‍යත මිදං අත්නිවා අත්තව අත්ත අත්තවා අත්නි අත්නියවා කියලා. ඒ චිත්තක්ෂණේ මමේ කියා ගන්න දෙයක් හෝ මගේ කියා ගන්න දෙයක් නැහැ කියලා හුවෙනවා. ඒක හැබැයි හරි භයානක දෙයක්. ඒක හරි බලාපොරොත්තු නැති දෙයක්. මොකද තමන් මෙතෙක් යම් දෙයක් මේ සංසාරේ එකතු කරලා තිබ්බනම් උපදි කියලා කියනවා. ඒ උපදි සියල්ලම බිඳුවට බහිනවා. සියල්ලක වටිනාකම බිඳුවෙන් වැඩි කරා හා සමාන වෙනවා. ඉතින් මේ සෙල්ලම තමයි මරණයේදී සිද්ධ වෙන්නේ. අපි මේ එකතු කරන යන සේරම මරණයේදී ඒක නිසා බටේර මිනිසෙක් කියලා දෙනවා මේ ජීවිතය කියලා කියන්නේ තාම දිග සමීකරණයක් අපි මේක වැඩ කරන වැඩ කරගෙන යනවා සමහර විට බොහොම සංකීර්ණ සමීකරණ සමාන සරල සමීකරණ. නමුත් මරණයේදී සියල්ලකම උත්තරේ හැම කෙනාටම බිඳුවම තමයි. ආයක කිසිම දෙයක ඉතුරුවක් නැහැ. අපි මේක කරපු නම්බු නාමයක්වත් අපි මේ හදාගත්ත මේ කයවත් අපි මේ උපයාගත්ත බිඳපු සැපවත් මොනම දෙයක්වත් මරණේ හමුවේ අගයක් නැහැ. ඉතින් එතකොට අර ගොඩාක් හම්බ කරන හිට මිනිහට ගොඩාක් කනගාටු සිද්ධ වෙනවා. සංස්කෘත ශ්ලෝක කාර්යය කියනවා ඉන්නකන් දන් දීලා මැරෙන වෙලාවේදී මොනවත් නැතුව ඉන්න මිනිහා මහා කුණෙක් කියලා. මහා කුහකෙක් කියලා. සත්ත පහක්වත් දෙන්නතෝ පුළුවන් තරම් සල්ලි සේරම එකතු කරලා මරණ වෙලාවේදී නන්නාඳුන කෙනෙකුට මේ සියල්ලම දෙන්න බවක් දැන දෙන්න වෙන බවක් දැනගෙන තවත් සල්ලි එකතු කරන බුද්ධුම දානපතියෙක් කියලා කියනවා. මරණයේදී කිසිම අපේක්ෂාවකින්තරව සියල්ලම දෙන්න බවක් දැන දෙන්න වෙන බවක් දැන කන්නේත් නැතුව දරුවන්ට දෙන්න නැතුව එකතු කරන මිනිහා තරම් දානවතියෙක් ලෝකේ නැහැ කියලා. ආන්නේ වගේ විකාරයක් අපි මේ කරන්නේ. අන්න ඒකේ ක්ෂණික මරණය මේ අකින්චඤ්ඤායතරන්ට සම කැමැති වීම හරහා සිද්ධ වෙනවා. සිද්ධ වෙන වෙලාවේදී එක විදියකට දරුවත් යනසේ ඉගියක් තමයි ශුන්්‍යට විතං අත්ත්නිවා අත්ත්නියා අත්ත්නියේනවා අර තේනවා මේ ඉඳපු ඒතන් සන්තන් ඒතපණිතන් ඒතන් යදිදන් අකින්චඤ්ඤායතනම් කියන තැන ආත්ම වශයෙන් ගන්න දෙයක්වත් නෑ ආත්මයට අයිති දෙයක්වත් නෑ. ආහනේ ඒ தත්ත්වයේ ප්‍රමෝදයක් පිණිස පහල කරගත්තොත් ප්‍රීතියක් පිණිස හේතු කරගත්තොත් සති සම්පජඤ්ඤයක් විදිහට හේතු කරගත්තොත් ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා අබිප්පමෝදයන් චිත්තං අසසී සාමේති සික්කති අබිප්පමෝදයන් චිත්තං පස්සසී සාමේති කියලාට අති ප්‍රමෝදයක් පහළ වෙනවා මම ලම්බිච්ච බුද්ධ ශාසනය ගන්න තියෙන උපරිමයට යන්න මං ගියා මේ මනුස්ස ශරීරය කියන එකෙන් ගන්න තියෙන උපරිම දේ තමයි ඒක සම්පූර්ණයෙන්ම දැක්ක දැක්ක දැන දැන ජීවම් කරලා ජීවම් කරා කියන්නේ රූපේ මරනවා කියන එක නෙවෙයි හිත මරනවා කියන එක නෙවෙයි ඒක පච කරන එක. ඒක අන්තිමට ගෙවම් කරුවට පස්සේ තමන්ට හම්බ වෙනවා මේ ඉස්සරයිකේ මම මේ ඉඳගෙන හිටියා තමයි පරියන්කේ මට කිසිත් මතකයක් නැහැ කිසිම කිංචනයක් නැහැ සංඥාවක් නැහැ වේදනාවක් නැහැ දන්නේ අවදි වුණාට පස්සේ තියෙන ගොරෝ සංඥාට විතරයි ඒක අහුවෙන්නේ අන්න ඒක ප්‍රමෝදයක් කරගන්නවා කියලා කියන්නේ මම හිතනවා මේ මනුස්ස ජීවිතෙත් එක්ක සූදු කෙලින එකේ අන්තිම සූදුව තමයි මම මේ වචන පාවිච්චි කරන්න සමා වෙන්නේ. මොකද මේ තේරේ කියලා හිතලා මම මේ පාවිච්චි කරන්නේ මේ ජීවිතය පරදුවට දීලා ගහනවා ගහලා පරාදයි. දැන් අවුරුද්ද දවස්වල සරමෝකසර තියලා සූදු කෙල්ලලා තින් වහගෙන යන කතාව අහලා තියෙනවා. සූදු කෙල්ල කෙල්ල කෙල්ල බැරි වෙච්චාම ඇඳගෙන ඉන්න ධර්ම විතර තියෙන මැෂින මේක දීලා රුපියලක් දීපන් කියනවා. ඒකටත් තිල ගහනවා. ඒකත් පරාදයි. අන්තිම අද්දකින් වහන ගෙදර යනවා. ඊට වැඩි හොඳ සූදුවක් මේකේ තියෙන්නේ තමන්ගේ ජීවිතයයි තමන්ගේ කයයි දෙකම සම්පූර්ණයෙන්ම දීලා ඉවරයි දැන් දුන්නාට පස්සේ දැන් අවදි වෙලා ඉනකොට යාට තේරෙනවා දැන් කය තියෙනවා සංඥාව තියෙනවා වේදනාව තියෙනවා චිත්තක්ෂණයට ඉස්සලා තිබුණේ ඒක නැති එක ඒක ඉස්සලාම් පුරුදු කරලා ඒක තමයි කිසිත් නැති ආයතනය කියලා තේරුම් ගන්නවා ඊට පස්සේ කිසිත් නැති ආයතනේ මම හෝ මට අයිති දෙයක් නැති බව දැනගෙන ඒකේ ප්‍රසාදයක් පන පසීදති ඒ ප්‍රසාදයේ මත එයාට ਦਿੱත්ත ධම්ම සුඛයක් පහළ වෙනවා. මේ ජීවිතෙන් ගන්න තියෙන උපරිමේ ගත් දුන්නා ගියා. දැන් දන්නේ දැන් දැන් තියෙන ඇත්තටම ඊට පස්සේ අවදි වෙලා මේ කල්පනා කරන්නේ. ඒ අර සීනත් තැනින් නැවතිලා නමුත් චකිතයක් නැහැ බයක් නැහැ. එයා දන්නවා ඉස්සෙල්ලා තිබුණේ ඒතන් සන්තන් ඒතන් පණීතන් ඒ සාන්ත වූ ප්‍රණීත වූ ආකින්චයන්තර ඒකට ප්‍රසාදයක් කොච්චර පහළ වෙනවද කියනවනම් ඒ චිත්තක්ෂණයේ ගත කරපු වෙලාවේ ආත්ම වශයෙන් හෝ ආත්මයට අයිති දෙයක්වත් නැති වෙනකොට එහෙම ඒවම් පටිපන්නස්ස ඒවම් තබ්බහුල විහරණෝ විහරතෝ චිත්තම් පශීදති කියලා ඒකම ලෑස්ති කරන ඒකටම එල්ල කරගෙන එතනම කමඨාන සුද්ධ කරගෙන ඒකටම යන්න නැවත නැවත කරන යනකොට දවසක ඒකට දක්කු මොක්කුවක් ජී ගිලුණා වගේ සුලාමයකට අහුණා වගේ සුළු සුළුයකට වහුණා වගේ කලබලයක් මොකක්වත් නැහැ. හරි දැන් නැති වුණා නැතිවීම පිළිබඳව ඒක බහුලීගත වෙනකොට ප්‍රසාදයක් පහළ වෙනවා. අනිත් ප්‍රසාදේ නිසා ඒක නට ditta ධම්ම වශයෙන් සුඛයක් පහළ වෙනවා. ඒක නිකන් මේ මේ ශාරීරිය කියන්නේ ජීවිතය කියලා කියන්නේ භවය කියලා කියන්නේ පැවැත්ම කියලා කියන්නේ ඝර්ෂණයක් නම් මෙතන ඝර්ෂණයක් කිසිත් නැති බිඳුවට බහවෝ අවස්ථාවක් තියෙනවා. නෑ කියන්න බෑ. හැබැයි අහවල් එක වගේ කියලා කියන්න දන්නේ වචනෙට දාන්න බෑ. ආන් එතින් ගියාට පස්සේ ඒක බහුලීගත කරන යනකොට ඒ තබ්බහුල විහෙරනෝ චිත්තම් පසීදති දිත්තේව ධම්මේ සුඛං ditta ධම්ම වශයෙන්ම සුඛයක් විඳිනවා. හැප්පෙන්න දෙයක් නැතිකමයි. ගැටුමක් නැතිකමේ කලහයක් නැතිකමේ විවාදයක් නැතිකමේ කෙලේශයක් නැතිකමේ චේතනාවක් නැතිකමේ කර්ම නැතිකමේ විපාක විඳින්න නැතිකමේ අවස්ථාවක් මෙලෝ වශයෙන්ම විඳින්න පුළුවන් කියලා. මැරිලා නෙවෙයි, තාම නිවන් දැකලත් නෙවෙයි. නමුත් මෙවැනි දෙයක් මේ මේ මේ විඥාන ස්රෝතයේ යම් තැනක මෙවැනි ආයතනයක් තියෙනවා. ඊට පස්සේ ඒක පඤ්ඤාය අතිවිජ්ජති ප්‍රඥාවෙන් විනිවිදිනවා. මෙතෙක් කල් හිතුවේ එහෙම දේවල් තිබුණොත් ඒක අභාග්‍යයක්. ඒක මේ කාගුරුර කරපු සාපයක්. සීමූර්ජාවක් මෝහනයක් කියලා. දැන් තේරෙනවා මේ මෝහනයට අවදි වෙන්න පුළුවන් මට. අවදි වෙන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒකෙන් අවදි වුණාට පස්සේ සතුටු වීම හරහා. ආහන් එතෙන්ද ගිහිල්ලා මේක පුරුදු කරපු කෙනාට කායසබේදා පරම්මරණ දානමේතං විජ්ජති කියලා බුදුහාමර සඳහන් කරනවා. මේ මනසට මේ ජීවිතේ මැරිලා ගියත් මේ ඉදිරි ටික වැඩ කරගන්න බැරුව මැරිලා ගියත් මේ ලැබපු අභ්‍යාසය මේ ලැබපු ස්ථාවරය මරණින් එහා පැත්තට හම්බ වෙනවා. අනිත්‍යව හරියටම විශ්වාස කරන්න බෑ ਸਰවචනanse පැහැදිලිවම කියන කොච්චර දන් දුන්න මිනිහට අපාය යන්න ඉඩ තියෙනවා. කොච්චර සත්තු මර මිනිහට දිවි ලෝකේ යන්න ඉඩ තියෙනවා. ඒක උඹලට තේරෙන්නේ නෑ. ඒක වෙනමම සමීකරණයක වැඩ කරන්නේ. අපි හිතන්නම් මේ නැත්නම් මර මනසේ අපායට යන්න ඕනේ, දන් දිවිනේ දිවි ලෝකෙට යන්න ඕනේ කියලා. නමුත් ගිහිල්ලා බැලුවොත් මම හිතන්නේ අද නම් දිවි ලෝකෙ ගොඩාක් ඇත්තේ බෞද්ධයෝ නන් නෙවෙයි. මොකද බෞද්ධයෝ දන් දෙනකොට කෑදරකමක් නෙවෙයි දෙන්නේ. අනික අංගවල කිසි කෑදරකමක් නැහැ. දීලා දාන නිසා මම හිතන්නේ කෙලින්ම මම හිතන්නේ ඉන්ටර්සිටි එකේම දිවි ලෝකෙ යන්නේ අබෞද්ධයෝ වෙන්නේ නැති. බෞද්ධයෝ මේ ඉන්ටර්සිටි එකනේ නතර කර කර නතර කර කර යන තියෙන ඒගොල්ලන්ට ගොඩක් කල යනවා යන්නේ. අපායට ගියොත් නම් මුළු කැබිනට් එකම හම්බ වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් ඕනේ නැහැ. හම්බ වෙලා ලියුමක් එම ගන්න ඕන නම් අපායට ගියොත් ඕන තරම් හම්බ වෙනවා කට්ටිය. උගා කම්බේ බෞද්ධයෝ. මේ මේක අනාගත කට්ටිය. නමුත් මෙතනදී මේක අත්දකින්නකොට මේ වගේ කිසිත් නැති තත්ත්වයක් ඒකේ නට තේරෙනවා එහා ජීවිතය ගැන යම් ස්ථාවරයක්. ඒ ස්ථාවරය හැබැයි සම්පූර්ණ සෝවාන් මාර්ග පලස්ත කෙනෙකුට හම්බ වෙනා වගේ භවයේ ස්ථාවරයක් නෙවෙයි ඊගාව ආත්මික ස්ථාවරයක් හම්බ වෙනවා මේ ජීවිතේ ලබන මේ ධම්මට්ඨිතිය නිසා. ඒ ධම්මට්ඨිතිය දැන් මෙතෙන්ට එනකොට අපි මේ සංසිද්ධියම කී වතාවක වෙන වෙන ක්‍රමවලට මේ ජවනිකාව අපි හෙලි දක්වලා තියෙනවා. කාමයේ අතහරින වෙලාව, කාම සංඥාව අතහරින වෙලාව, රූපය අතහරින වෙලාව, රූප සංඥාව අතහරින වෙලාව, මේ හැම වෙලාවකදීම කවදාකවත් කාමයේ අතහරින්නේ කාමේ නොසලකා හැරීම හරහා පමණයි. එහෙම නැතුව කාමයේ ආධාරයෙන් මේ කයට බෑ. මේ කය නිතරම කාම මේ මේ රසායනික ශරීරයක් මේක නිතරම જાතිය බෝ කරන්න ඕනේ වැඩපිළිවෙල යනවා. අපිව ඝන ඒව පුළුවන් තරම් අනවශ්‍ය මේකෙන් ප්‍රශ්න ඇති කරගන්න තු දුක් කරදර ගන්න තු ගණන් ගන්න තු නිකන්. සංඥාවත් ඒවා. රූප පිළිබඳව අපි අම්ම කරපු දුවා දරුවන් වස්තු පරිභෝග කිසිසේත්ම අපි අතාරින්න ගියත් ඒව අපේ පිටිපස්සේ අඹාගෙන ඉනවා. නමුත් අපි ඒවා පිළිබඳ තියෙන දුක් ගන්න ගතිය සැලෙන ගතිය අතහරිනවා. රූප සංඥාවවත් අතහැරියට පස්සේ තීරණ පටන් අර ගන්නවා යම් සංඥාවකටපත් වෙනවා. සංඥ සංඥී නෝපි විසංඥී න විභූත සංඥී එවං සමේතච්ච සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි පపంచ සංඛා කියලා උද්දජනස බොහොම ලස්සන වැදගත් ස්ථානක ගාතාවකින් කලහ විවාද සූත්‍රයේ විශේෂයෙන්ම සුත්ත නිපාතේ සඳහන් කරලා තියෙන මේ කලහ විවාද කොහෙන්ද හටගන්නේ කියන තැන. ඒ වගේම තෝතෝ වරපල කියලා අපි මේ රණ්ඩු කරන අවස්ථාවල් එහෙම නැත්නම් එකට එක කියන දේවල් ආයුධ ගැනීම, ගහමරා ගැනීම සියල්ල හටගන්න තැන කියනකොට බුදුරජාණන් කියනවා සංඥා විමුක්තසන සම්ති ගන්තා පඤ්ඤා විමුක්තසන සම්ති මෝහා <clears throat> සංඥංච දිට්ඨිංච යේ අග්ගහේසුන් දේක තේ ඝට්ට යන්තා විචරಂತಿ ලෝකේ සංඥාවේ විමුක්ත වුණාට පස්සේ මනස ගැටුමක් ඇති වෙන්නේ නැහැ ප්‍රඥාවේ විමුක්ත වෙච්ච මනසට මෝහයක් ඉතුරු වෙන්නේ නැහැ සංඥාවත් දිට්ඨියක් ගත්ත මිනිස්සු මේ ගැටි ගැටි මේ ලෝකේ සංසාරේ තව ගැට දාගන්න නිසා සංඥාවෙන් විමුක්තියක් ගන්න පුළුවන්. අන්නේ විමුක්තිය ලබන වෙලාවේදී නැත්තම් මේ කියන අකින් සංඥායතන වෙලාවේදී කියන සංඥාව නසඤ්ඤ සංඤී. නසඤ්ඤ සංඥා කියන්නේ මේ ලෝකයේ තියෙන සාමාන්‍ය මේ දරුවන් අඹු දරුවන් අඳුර නෑ, ඉෂ්ටුගුණ අඳුර නෑ, සාමාන්‍ය සම්මුතියේ තියෙන සංඥාවකුත් නෙවෙයි. න විසඤ්ඤ සංඤී. Taman දන්න හොඳටම විසඤ්ඤ වෙලත් නෑ කියලා. නෝපි අසඤ්ඤී. අසඤ්ඤ තලයේ ඉන්නවත් මේ මනුස්ස ලෝකේ ඉන්න බව දන්නවා. න විභූත සංඤී සංඥාවක් නැත්තෙමත් නැහැ. තියෙන බව දන්නේ හැබැයි නැගිටට පස්සේ. එතන පිටාම සූක්ෂම සංඥාවක් තිබුණයි කියලා ගුරු සංඥාව ආපගම තේන මං ඉඳලා තියෙන්නේ සංඥාවක් නැති තැන කියලා. අන්න එහෙම සංඥාවක් තියෙනවා. ඒවං සමේතස්ස විභූති රූපං. අන්න ඒ විදිහට මේ සමතුලිතතාවය දක්වපු කෙනාට මේ ආයතනය දක්වපු කෙනාට රූපයන්ගේ හොල්මන් නැහැ. රූපයන්ගේ ඇවිල්ලා උලිහිලි පෑමක් නැහැ. බහුරූපෝලං නැහැ. සංඥා නිදානානි ප්‍රපංච සංකාමේ ලෝකේ අපි සම්පූර්ණ මේ කතා කරන දේවල් ප්‍රපංච කරන දේවල් වාග් බහුල්‍ය සියල්ලම සංඥාවේ පටවගෙන. වෙන විදිහකට කියනවා නම් අද ලෝකේ අපි කියන්නේ IT යුගයක් කියලා. information technology information technology කියන්නේ සංඥාව සම්පූර්ණ අවුල් කරගත්ත ලෝකයක්. මේ ইনফර්මේෂන් ටෙක්නොලොජි වැඩි උනායි කියලා මොන්නම විදියකවත් මිනිස්සෙකුට විස්රාම ගතිය වැඩි වෙලා නැහැ විවේකී වැඩි වෙලා නැහැ හුදකලාව වැඩි වෙලා නැහැ. තිබිච්ච හුදකලාව නැති වෙලා තියෙනවා තිබිච්ච විවේකී නැති වෙලා තියෙනවා තිබිච්ච තමන්ට තමන් විස්රාම වෙන ගතිය නැතිලා තියෙනවා. ඒ මොකද මේ IT ටෙක්නොලොජි එක හොඳටම දන්නවා සංඥාව කරකොල ගන්නෑ. ඒ කරකොල ගැනීම නිසා මේ වගේ ගීගී අතහැරලා ඉන්න කැලේකට ඇවිල්ලා ඉන්න අපටවත් මේ තාක්ෂණයෙන් වෙන් වෙලා ඉන්න බෑ. තාක්ෂණයේ බූවලෙක් වගේ ඇවිල්ලා ඉව්වටත් රිංගලා ඒ තොරතුරු ඒ ඒ කට්ටියගේ වැඩසටහන් වලට අල්ලන්න හදන ගතිය කොච්චරද කියනනම් ඕ ලෝකේ ආණ්ඩ වෙනස් කරන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි එකේ පත්‍රකාරයෝ ඉතින් එතෙන්ට ගියාට පස්සේ තේරෙනවා මේ සංඥාව පොඩ්ඩක් පිටපොටල්ලා දුන්නට පස්සේ වංචනික පැත්තට ෂට පැත්තට මායවී පැත්තට කන් නැති කියලා જાතියක් ලෝකේ නෑ අද බෙල්ලඳ සමාගම් කරන කට්ටිය දන්නවා ඒ සමාගමේ වාර්ෂික ආදායමෙන් 100ට කීයක් විලඳ ප්‍රචාර සඳහා වෙන් කරනවද කියලා. ඒ විලඳ ප්‍රචාරය පිළිබඳ ප්‍රචාරකයේ ප්‍රචාරක කටයුතු දක්ෂයා දන්නවා මිනිසෙකුට මොන කුණු හරපයක් හරි කමන්නේ නැවත නැවත පින්නනකොට ඒක කුණු හරපයක් නෙවෙයි. මොන්නම දෙයක් හරි කුණු කන්දලයක් නැවත නැවත පින්නනකොට ඒක සුද්ධ වස්තුවක් බවට ඇති කරලා පෙන්වන්න පුළුවන්. ඒ නිසා කොච්චර විලිලජ්ජ නැතුව හෙළුවැලි ස්ත්‍රී රූපයත් බුදු රූපයත් නිතර නිතර පළ කරනවා. මේ පළ කිරීමෙන් ඒගොල්ලෝ දන්නවා මිනිස්සු මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මහන්සලා මීහරක් වගේ හම්බ කරන ආවට මොකද? ගෙදර ඇවිල්ලා බත් කන ගමන් මේ ටික තමයි බලබලයි. එතනදී දානවා ඉතුරු ටික. දැන් මට පස්සේ අර මනස නිදාගන්නේ මුළු රෑ තිස්සෙම ইনফර්මේෂන් ටෙක්නොලොජි එකේ තමයි. උදේ නැගිටිනකොට හෙම්බත් වෙලා නැගිටින්නේ. අර දාන තොරතුරු මැදි. ඉතින් ඒක නිසා මේ සංඥාව මේ විදිහට කවම කවදාකවත් නිවනට හේතු වෙන්නේ නැහැ. කවම කවදාකවත් අපිව සංසාර බන්ධනෙන් ගලවන්න හදලා නැහැ. ඒක ඍජු ක්‍රමයට නැත්නම් ෂට ක්‍රමයට මායාවී ක්‍රමයට වංචනික ක්‍රමයට වැඩ කරනවා. අන්න නැති තැනක් තියෙනවා. අකින්චඤ්ඤායතන කියලා මෙතන සඳහන් කරනවා. ආනපන සති සූත්‍රයේදී චිත්තපට සංවේදී කියලා තේරුම් ගන්නවා. අන්නේ තැන තමයි අපිට ගන්න තියෙන්නේ එක පැත්තකට වචන පරිස්සමෙන් පාවිච්චි කරන කේවල தත්වයක් කියලා. මෙන්න මේ කේවල தත්වයට සාපේක්ෂව තමයි සංඥාව එක එක වඩා වර්ධනය වීම ආලවට්ටම් වැටෙන්නේ. ඒ හා සමානව තමයි විඥාණය කටයුතු කරන්නේ කවම කවදාකවත් නිවන හඳුන්වන්නත් බෑ විඳින්නත් බෑ. ඒ නිසා නිවන පිළිබඳ කවදාකවත් පටලවිල්ලක් නැහැ. හරියට අවකාශය පටවිය අපෝ තේජෝ නැති අවකාශයේ අජටයි කියනවා ගැට වැදින්නේ ගැට වදිනවා වදින්නේ පටවිය අපෝ තේජෝ තියෙනකන් තමයි ඉතින් සංඥාව කොතනරි තියෙනවනේ අනිවාර්යයෙන්ම සංඥා විමුක්තසන සම්ති ගන්තා සංඥාවේ විමුක්ත වුණොත් ගැට නැහැ සංඥාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකම ගැටයක් ඒ ගැටේ නැති කරන්න පුළුවන් මරණයෙන් මෙපිට අරියත් බල සමාධියොත් මෙපිට ඒකේ පුංචිම අරුණලු නගින අවස්ථාව තමයි අර භාවනා කර කර කර යනකොට Tamanට නුතීරණ චිත්තක්ෂල පණ. මන්නපු ගමන් ගැස්සිලා නැගිටලා බලනකොට තේනවා හිටපු හරියේ මොනවා වුණාද කියලා මට තේරෙන්නේ නැහැ කියලා අන්තිමට බලනකොට ඒක හොඳට වශී කරනකොට පේනවා ආස්වාදවල ප්‍රසවාසයට යන්න බෑ මෙවැනි චිත්තක්ෂණයක් පන්නන්න. ප්‍රසවාසයෙන් ආස්වාදයට යන්නත් බෑ මෙවැනි චිත්තක්ෂණයක් පන්නන්න. ඉතිවිලි දෙකක් අතරත් වෙන චිත්තක්ෂණයක් තියෙනවා. වේදනා දෙකක් අතරක් තියෙනවා. එහෙම නැත්නම් ශබ්ද අනිත් දෙකක් අතරක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගන්න උර්ලෝසු බට්ටා වයින් නැතිලා නතර වෙන තැන ලාම්බයක් විදිහටයි පත් නතර වෙන්නේ. කෙලින්ම ගුරුත්වයට ඇදලා තියෙන තමයි නතර වෙන්නේ. නමුත් වේගින් වැඩ කරන බට්ටා වේගින්ම යන්නේ උතන තමයි යන වෙලාවේ. උඩ කෙලවරට යනකොට නතර වෙන්න වගේ ගිහිල්ලා වැටෙනවා. මේ කෙලවරට ගිහිල්ලා නතර වෙන්න වගේ ගිහිල්ලා වැටෙනවා. මෙතනින් තමයි වේගයෙන්ම යන්නේ. නමුත් වයින් නැති වෙච්චාම නතර වෙන්නේ මෙතනනේ. ඒ නිසා බට්ට වැඩ කරන දිහා බලා හිටියොත් කවුරුන් ඇහුවොත් මේක නතර වුණොත් කොහේ නතර වෙයිද කියලා හිතෙන්නේ කොන්දේක නතර වෙයි කියලා. මොකද වැඩියෙන්ම යන්නේ මැද. ඉතින් හැම මේ කොනේ ඉඳලා එහා කොන්ට යන හැම චිත්තක්ෂණයෙම මැද පහු කරන අඩු ගානේ චිත්තක්ෂණයක්. කවදාවත් අහුවේද? මෙහා මේ ඒකාන්ත වලින් නිශ්චල වෙන ඒකාන්ත වලින් සමතුලිත වෙන තැන පහු කරමින් යන්නේ ඊටාම වේගෙන් කොච්චර වේගෙන් ගියත් ඒ බට්ට වයින් නැති වෙන නැතිවෙච්චම නතර වෙන තැන සීක්‍රෙන් වැඩ කරනකොටත් ඒකේ තියෙනවා. කවදාකවත් එතන සමතුලිත තැන කියලා එතන නිශ්චල වෙන තැන කියලා ඔඩ්ලෝසු බට්ට තියා බලන ඉඳලා බලන්න බෑ. ඒ වාගෙත මේ ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේ හති පිඹ පිඹ ඕවර් ටයිම් කර කර නානා ප්‍රසෙන් වැඩ කරන මනුස්සයාට කවදාකවත් හිතෙන්නේ නැහැ ආස්වාදෙන්ලා ප්‍රසවාසයට මාරු වෙන තැන නිවන තියෙනවා කියලා. ප්‍රසවාසෙන්ලා ආස්වාසයට මාරු වෙන තැන නිවන තියෙනවා කියලා. මෙච්චර මේ දඟලන හිතවිලි දෙකක් මැද මේ නිච්ච නැවතිච්ච තැන තියෙනවා. වේදනා දෙකක් මැද තියෙනවා. හැම ධර්මයක් තනි ධර්මයට චිත්තක්ෂණය මාරු වෙන ඉසල මේ දැන පහු කරන නමුත් අර වේගය වැඩිකම නිසා මේක දකින්නේ තෘෂ්ණාවගේ කෘත්‍යය තමයි. ඒක නොදකින්න කැලේ දෙක අල්ල ගැට ගන්න. ආස්වාසේ නිම වෙන්න නිම වෙන්නත් ඉස්සර වෙලා ප්‍රසවාසයේ අපේක්ෂා කරන ගතිය නිසා ආස්වාසේ නිමාව අන්තිම දක්වා බලා ගන්න බෑ. ප්‍රසවාසයේ ඉන්නත් ඉස්සලා සැලසුම් කරනවා. අයියෝ මේ මට ආස්වාසිය විතරනේ පේන්නේ ප්‍රසවාසය පේන්නේ නැහනේ අනේ මට ප්‍රසවාසය පේනවනම් කියලා එන්නේ ඉස්සෙල්ලම අපේක්ෂා කරන ගතිය නිසා අර මෑද පහුවෙන යටි පහුවෙන තැන අහුවෙන්නේ නැහැ නමුත් යම් දවසක යෝගාවචරයා අර හිස්තන අගේ කළ යුත්තක් ඒක පුරුදු කරන යනකොට මේ හැම දෙයක්ම පුට්ටු කරලා හදපු එකක් ඒ පුට්ටු දෙකක් මැද මේ අල්ලන්න බැරි තැන අවුලා තියෙනවා අතරමැදිලා තියෙනවා සෑන්ඩ්විච් වෙලා තියෙනවා ඒක තේරුම් අරගෙන බැලුවොත් එහෙම ඒක ඇත්තටම භාවනා කරලම අල්ලන්න ඕන එකක් නෙවෙයි මේක ලෝක න්‍යාය ධර්මයක්. නමුත් භාවනා නොකරපු එකනා කියන්නේ සීලයක් අරගෙන සමාධියකින් නීවරණ අයින් කරලා ඊට පස්සේ මේ සංඥා වේදනා දෙකත් කොච්චර ගොජ දැම්මත් කොච්චර උඩ දැම්මත් මේකට සැලෙන්නේ නැතුව ප්‍රපංච කරන්නේ නැතුව ඒක හේම කීකරු වෙන්න ඇරලා බලانے හිටියොත් තේරෙන පටන් අර ගන්නවා බට්ට එහා මෙහා යන හැම වෙලාවෙම අර නිශ්චල දන පහු කරගෙන යනවා. යනොත් එතෙන්දී නිශ්චල ගතියක් පෙන්වන්නේ නැහැ. ආනේ විදිහට මේ ඒ චිත්තක්ෂණය හොඳටම කොටු කරලා බැලුවොත් නම් පේනවා ශුන්්‍යත මිදං අත්තනිවා අත්තනියේනවා ඒ චිත්තක්ෂණේ සංඥාව ගැට නැති චිත්තක්ෂණේ ආත්මය කියා ගන්න දෙයක් නැහැ ආත්මයට අයිතියක් වශයෙන් කියා ගන්නත් බෑ ආන ඒක මෙච්චර සීක්‍රින් වැඩ කරන ලෝකයේ මේ චිත්තක්ෂණේ අල්ලන එක ගැන කතා කරනකොට සුද්ධෙක් ඉංග්‍රීසියෙන් කියලා තිබුණා thin slicing of time කියලා. කාලේ ඉතාම කුඩා කොටසට පෙති ගහන්න පුළුවන් මනුස්සයර පේනව කොච්චර කලබලෙන් ගත කරා. ඒ කලබල චිත්තක්ෂණ දෙකක් මැද විවේක චිත්තක්ෂණයක් හරහා තමයි මේ කලබල දේවල් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ඉතාම ලස්සන චිත්‍රයක් අපි ඇඳට ඒ චිත්‍රය ඇඳපු canvas එකක් තියෙනවා. අපි කවදාකවත් canvas එක දකින්නේ අපි දකින්නේ චිත්‍රය විතරයි. අපේ හිත හදලා තියෙන්නේ චිත්‍රය බලන්න. canvas එකට ගිය දවසේ කැන්වස් එක දන්නේ නැහැ ඒක තෙල් සායමක්ද දිය සායමක්ද ලස්සන එකක්ද කියලා කැන්වස් එක පේන්නේ නැහැ. මොකද සරුවචන්සි කියලා දෙනවා කැන්වස් එකක් නැති තැනක චිත්‍ර අඳින්න බෑ කියලා. ආකාශයේ චිත්‍ර අඳින්න බෑ. නමුත් චිත්‍රය ඇඳලා පස්සේ අපිට කැන්වස් එක පේන්නේ නැහැ. අපි කරන දන්නේ චිත්‍රය බලලා චිත්‍රය අභිරමණය කරන කිසි ප්‍රශ්නයක් නෑ. ආස්වාද කරන කිසි ප්‍රශ්නයක්. නමුත් මතක තියෙන එක තුනී සායන් තට්ටුවක් විතරයි මේකේ තියෙන්නේ. ඔක පොඩ්ඩක් ඇතුළට ගිහලා බලපුවාම canvas එක පේනවා. ඒ වගේ තමයි මේ ලෝකේ තියෙන අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන මේ සියලු කෙලෙස්, සියලු සංඥා, සියලු සංස්කාර, සියලු කර්ම ඔක්කොම යට මේ නිශ්චල මනස තියෙනවා. අරක මේ විනිවිද ගන්න බෑ. අපි අර හඳුනන්නේ උඩ තියෙන නලියන ගොජේ. ගොජේ විනිවිදින්න පුළුවන් කියලා හිතන්නෙත් නෑ මොකද හිතන්නේ අපි පව් කාර්යෝ අපි පවුල් කාර්යෝ අපිට මේ මේ මේ කරදර තියෙනවා අපිට මේව කරන්න බැරි වෙයි කියලා. නමුත් විනිවිදලා බැලුවොත් ඇතුලේ තියෙන දඹ රත්තර. පබසර මේ දම්බෙක්ක වෙචිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටං තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති තං අසුතෝ අසුතෝතෝ පුතුජනස සමාධි භාවනා නත්ති इति වදා. මහණේ මේ හිත ස්වභාවයෙන් ප්‍රභාසරයි ඒ කාලේ පළිප්පු දාන මොකක්වත් දෙයක් නැත්තේ නෑ. ඒකේ මේ පිට පොඩි කුණු තට්ටුවක් තියෙනවා හැබැයි ගොජයක් ඒක. ඒක හරි විචිත්‍රයි. ඒක මේ තමන්ගේ සංස්කෘතිය හැටියට තමන්ගේ රුචි අරුචිකම් වල හැටියට තමන්ගේ පෞරුෂත්ව හැටියට ගොජ දම දම ගොජ දම දම පෙන්නනවා. ඉතින් මේ පිට මේ තියෙන පුංචි තට්ටුව ඇතුලේ ප්‍රභාසර හිත තියෙනවා කියලා දන්නේ නැති කෙනාට අසුසත් පුතඥයක දන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ සාහිතියක් දෙනවා. ඒ වසට පුතේ පුත දැන කද්දාක සමාධි භාවනාවක් හරියන්නේ නැහැ කියලා තියෙනවා. මොකද එයා කවදාත් අගේ ආඩම්බරේ දන්නේ නැහැ. ඒක ලියලා ඒකම ਸਰවචන් සඳහන් කළා. බබසර මිදම් බික්ක විචිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටා. මන්නේ මේ හිත ප්‍රකාශරයි. මතු පිට තියෙන පොඩි මලකට තට්ටුවක්. තෙල් කුණක්. කරාබු දාන කට්ටිය, තැල්ල වඳින කට්ටිය, මුදු පළඳින කට්ටිය දන්නවා. ඒක මේ රත්තරන් තිබුණා ටික කාලයක් කරන තෙල් කුණු වටනවා පස්සේ ගියා. ඔබහසේ නැතුව යනවා. ඒ වගේ නමුත් එයා දන්න මේක ඔය ඕවාසේ නැතුන මේක රත්තරන් කියලා. ඒ නිසා මනස විසිකරන්නේ නැහැ. එයා පලිප්පේ දාලා ගන්නවා. ඒ වගේ තමයි කෙනෙක් දන්නවනේ මේ ඇතුලේ තියෙන ප්‍රභාසර නිවන් දැකලා කොහොමදක් තියෙන්නේ කියලා. නැත්තම් නිවන මේක යට තියෙනවමයි. අපි නිතරම සමාදන් වෙන්නේ මේ කෙලෙසිකයි නම් අපිට කවදාකවත් සමාධියක්වත් ගන්න බෑ කියලා. යම් දවසක දන්නවනම් ඇතුලේ කොහොමඩක්වත් මේ පිරිසුදු හිත තියෙනවා, මනුෂ්‍ය හිත තියෙනවා. පිටින් තියෙන මේ ඥාන ගතිය, පිරිමි ගතිය, සිංහල ගතිය, බුද්ධහම ගතිය, හරි ගතිය, වැරදි ගතිය නා. ඉන්නේ මේ තහඩුව විනිවිදින්න බැරි නම් ඒ තට්ටුව විනිවිදින්න බැරි නම් ඒ මනසට සමාජයක් පිළිබඳ අපේක්ෂාවක් කරන්න බෑ. මොකද නොහැකි සංඥාවෙන් පටන් ගන්නවා. නමුත් යම් කිසි කෙනෙක් හැකි සංඥාවෙන් දන්නවනම් මේ පුංචි තට්ටුව බින්දට පස්සේ ඇතුලේ තියෙන ප්‍රභාසර හිත කියලා මනසට සමාධි භාවනා අත්‍යීති වදා. ඒ විනතර භාවනා හරියයි. වන්නපත ජාතකයේදී බෝසත්ණන් වහන්සේ යන වෙලාවේදී කාන්තාරේ අබලියක් වෙලා කරදරයක් වෙලා වතුර ඉවර වෙනවා. ඊට පස්සේ සීළු දිනාගේ මරණය අද්දුටුව ප්‍රත්‍යක්ෂ වෙන මට්ටමට එනවා. ඕතනන්නේ වසයට බලලා කියනවා තනකොළ පඳුරක් දැකලා මෙතන අනිවාර්යයෙන්ම යට වතුර තියෙන්නේ හාරම කියලා. එතකොට අර මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නේ. එක්කම කියනවා දැන් මේ ඔක්කොමත් තියදී දැන් මේක කිල්ල බලවල් හාරනවා කිව්වම අමාරුයි. එතකොට කියනවා මේ සාතු නායකයනේ මෙයා කියනවා නෑ මගේ විධායක බලයක් තියෙනවා හාරපියව කියලා. අනේ හාරගෙන හාරගෙන යනකොට ගලක් අහුවෙනවා. ඇතුළේ ගිය මනසයිල කියනවා දැන් නම් මොනවත් කරන්න බෑ යට ගල තියෙන කියලා. ගෝතනාංශ යටට බහලා කියනවා මේ කල බිඳින්න ඕන. ගල යට වතුර තියෙනවා. ඉතින් අර මිනිස්සු හිතනවා මේ කාන්තාරය මැද අපිව මරන්න හදන්නේ කියලා. නෑ බින්දපා. ගහලා ගහලා ඉතින් අන්තිම හැම්බතේ වෙනකොට ගල බින්දට පස්සේ යට වතුර. ඒ ගල බින්දේ නැත්තම් අර සීරම මැරෙනවා. ගෝතනාංශට විශ්වාසයක් තියෙනවා. මේ මිනිස්සුන්ට මම මේ විධානය දෙන්නේ අනිවාර්යයෙන්ම යට වතුර තියෙනවා. ඉතින් භාවනා කරනකොට මේ ආත්ම නිවන් දකින්න බෑ. දැන් කාලේ භාවනා කළා හරියන්නේ නෑ. මෛත්‍රී බුදුහාමරන් එන්න ඕන කියන සාපේ. ප්‍රමාදේ. ඉතී තිනකම් කොහේ ගමනක්ද? ඒ ඒ තාකල් මේ කණවැන්දුම් මගුල් කණවැන්දුම් ගත ජීවිතයක් තමයි තියෙන්නේ. ඉතින් ඉස්ලාම වශයෙන් එක කළ හැක්කක් මට කියනවා මේ ආනෙන්ජ සම්පාය තියෙනවා. එහෙම නැත්නම් ආකින්චඤ්ඤායතනය යට තියෙනවා. මම මේ උඩ තියෙන කුණු අයින් කරන්න. හැබැයි කුණු කොච්චර අයින් කරත් චිත්තක්ෂණකින් ආයෙ වැහෙනවා. වැහුණට ඊටාම තුනී තට්ටුවක් තියෙනවා. නිකන් ලිඳක් උඩ ජලාශයක් උඩ තියෙන පාසි ටික වගේ. වතුර එකක් අරගත්තම පාසි ආපහු යාවෙනවා. Taman දැනගන්න මෙහිම කරලා ගන්න ගියාම තේරෙන්න පටන් අරගන්නවා මේක ඇතුලේ තියෙන මේ සංඥා විරත්තස ගතිය, පඤ්ඤා විමුක්තස ගතිය සාදු කියාගෙන සමාදන් වෙලා ගන්න ගතිය කියන්නේ සංඥාවක් තමයි. ඒකට කියන්නේ හැකි සංඥාව. හැකි සංඥාව තියෙන මිනිහට නිවන් නොදැක්කත් එයා දන්නා මේ ගමන සාන්ත සුන්දර ගමන බුද්ධ ආදී උත්තර වෙනවාසලා ගිය ගමන මට තාම මේ කඩා ගන්න බැරි වුණා ඒක වෙනම දෙයක් නම කවදා හරි කඩන. ඉතින් මේ මනසට සමාධියත් හරියනවා ප්‍රඥාවත් හරියනවා. ඉතින් ඒ නිසා මේ විදිහට ගිහිල්ලා යම් දවසක භාවනා වෙදී මේ හිස්තන අහුවෙලා ඒ හිස්තැනම බහුලීගත කරන විදිහට නැවත නැවත භාවනා කරනකොට එයාට තීරුණුත් ඒ හිස්තැනේදී බුදුහාමුදුරුව පෙන්වන විදිහට ආත්මය හෝ ආත්මීය ආත්මයට අයිති කිසිත් නැහැ කියන එක ඒ මනසත් තේනවා මේකෙන් නැගිටතර පස්සේ දැන් තියෙන සංඥාවක් විතරයි මේ සංඥා බින්දට පස්සේ ආයෙත් එතෙන්ට යන්න පුළුවන් එතෙන්ට ගියාම මේක දෙයක් නැහැ කියලා පළවෙනි වතාවට අපිට ඒකට කියන්න පුළුවන් සීදීනසා ගැනීම අදහස එනවා තමන්ගේ ආත්මයක් තියෙනවා කියලා පෝෂණය කිරීමනේ අපි මේ භවය පවත්නවා කියලානේ. ආත්මයක් නැහැ. ආත්මයට අයිතියක් නැහැ කියන එක ආත්මීය සංඥාවෙන් බලන කෙනාට පේන්නේ සීදී නැසකරන. ඒක ਸਰවඥාන්සේට දොස් කිව්වේ අපගබ්බ කියන වචනේ. අපගබ්බ කියලා කියන්නේ ගැප් ගැනීම නතර කරන්නේ කියලා. එහෙම නැත්නම් ගබ්සා විදකම් කරන කෙනෙක් කියලා තමයි බුදුහාමරණ කිව්වේ. මොකද ඒ චිත්තක්ෂණයක් දෙනවා අලුතෙන් භවයකට ගැප් ගන්න නැහැ. ගැප් ගන්න නැත්තේ මොකද? තමයි දන්නවා මේ ලස්සන මෙහෙම ගත කරාට හොඳට සුද්ධ කළ අඩියට ගිහිල්ලා බලනකොට ආත්මය කියා ගන්න හෝ ආත්මයට අයිති කියා ගන්න හෝ දෙයක් මේකේ නැහැ. ආයසරයක් මන සංඥාව ආපු ගමන් තියෙනවා කියනවා. හරියට හීනෙක ඉඳලා හීනයක් දැකලා නැගිටිලා පස්සේ හීනයක් තිබුණ නැතෝ වගේ මේක තීරුම් ගත්තට පස්සේ මේ බුද්ධලයට ලොකු සලකා බැලීමක් කරන්න පුළුවන් තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් මේ ඇත්තටම ඇහැට පේන දේ තියනවාද චීන දේ පේනවාද නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්න හදන මේ විමුක්තිය මේ ක්ෂය වීම මේ වැය වීම මේ Nirodhaය ඇහෙන් පේනකම් භාවනා කරුවට කවදා හරි පේනේද කවදාකවත් පේන්නේ නමුත් ඒක පිළිබඳ අදහස, ඒක පිළිබඳ ශ්‍රද්ධාව, ඒක පිළිබඳ කුසල ඡන්දය, ඒක පිළිබඳ අදිමොක්ඛය ආපු කෙනාට Taman ඒක නොඅදාගෙන ගත කරපු කාලයත් ඇදහිල්ල හෙලෙත් ආඩු කර කර භාවනා කරපු කාලයත් කවදා හෝ හෙලෙත් ආඩුව නැති වෙලා ඇදහිල්ල ආවට පස්සේ මේක මේ කොච්චර ලේසි වැඩක්ද මේකේ මොනවද මේ පටලවන්න තියෙන කියලා හිතෙනවා නමුත් කිසිම කෙනෙකුට එහෙම අව탁සීරු කරන දෙයක් ඇත්තේ නැහැ පටලවාගත්ත පැත්තෙන් බලනකොට මහා මෙරක් වගේ. ඒක නිසා සුද්ධ කරගෙන සුද්ධ කරන සුද්ධ කරන ගියාට පස්සේ මෙතෙන් ගියාට පස්සේ ආකින්චඤ්ඤායතනෙ පිළිබඳ දෙවෙනි ආනිජ සප්පාය බුදුහාමතු සඳහන් කරනවා ආකින්චඤ්ඤායතන කියන්නේ කිසි සංඥා නැති තත්ත්වයක ඉඳලා නැගිටපු වෙලා නැගිටලා ඒක හුරු කරගත්ත කෙනාට ඒ කිසි සංඥා නැති තත්ත්වේ ආත්මීය හෝ ආත්මයට අයිති දෙයක් නැහැ කියලා සලකා බැලුවට පස්සේ බුදුමාහාර ප්‍රමෝදයක් එන්න පටන් අර ගන්නවා ඒකට කියනවා ආකින්චඤ්ඤායතනේ හරහා ගන්න දෙවෙනි ආනෙන්ජ සප්පාය කියලා. ඉතින් ඒක නිසා යුවට අපිට දේශනා මාලාවක වේවා, චින්තාමේ වශයෙන් වේවා, නැත්නම් සුතමේ වශයෙන් හෝ වේවා, ඉතින්ද එන්න බොහොම දුරදිග ගමනක්. දුණු කිඩියක පොතු අරිනා වගේ එකින් එක එකින් එක අරගෙන තමයි යන්න වෙන්නේ. ඉතින් ඒකෙදි මේ ක්‍රමය රූප ධාන වඩපු අරූප ධාන වඩපු සමත යෝගාවචරයට විතරයි කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේක මේ අත්දැකීම ලබන්න ධාන වඩන්නම ඕනයි කියන අර්ථකථනයක් දෙන්න නිදහසට කරුණු මේකේ තියෙනවා. මේක පේන්න තියෙනවා මේ අකින්චඤ්ඤාතර කියන වචන කෙලිම පාවිච්චි කරනවා. නමුත් යෝගාවචරයට සතියෙන් සම්පජඤ්ඤයෙන් ගොරෝසු සංඥායතල සංඥාව ගෙවම් කරන තැනට ගිහිල්ලා ඒක සාක්ෂි කරගන්න පුළුවන් නම් එයාට තේරෙන්න පටන් අරගනවා අත්දැකීම් වශයෙන් එතෙන්ට යන්න පුළුවන්. එතෙන් ගියාම සමත භාවනා නොකිරුවයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ කෘත්‍ය වශයෙන් ඒ කෙනාට මෙතන අත්දකින්න පුළුවන්. මෙතන ස්පර්ශ කරන්න පුළුවන් ක්ෂණ මාත්‍ර වශයෙන්. චිත්තක්ෂණ වශයෙන්, ඝන බංගුර වශයෙන් අත්දකින්නකොට ඇති වෙන විශ්වාසය, ඒ ඇති වෙන අධිප්‍රමෝදේ නිසා අවශ්‍ය නම් එතන ගියාට පස්සේ ආයසරයක් සමත භාවනා කරලා ධිහරූප ධ්‍යාන වල අරූප ධ්‍යාන වල එතෙන් යන්නත් පුළුවන්. අවශ්‍ය නැත්නම් ඒවා තමන්ටම සාතිකේන අවශ්‍ය කරන මේකම පාවිච්චි කරන්න පුළුවන් නම් ඊට විශාල අදිෂ්ඨාන ශක්තියක්, චිත්ත ශක්තියක් ඇති වෙනවා. මේ ක්‍රමේ හරියට දැනගත්තොත් පිට හරියට දන්නවනම් මේ අත්දැකීම තමන්ට නෑ බෑ කියන්න බැරි විදිහට ලබන්න. අස්පනා අපිට ලබන්න. අන්නේ අස්පනා අපිට ලබනකොට ඒ කෙනාට උත්සාහ කෙරුවොත් ඒක කාට හරි කියලා දෙන්න විශේෂයෙන් භාවනා නොකරන කෙනෙකුට මුන්න තරම් පටලවිලක් වෙයි. යෝගේ මේක විශ්වාස කරන්නේ නැති කෙනෙකුට භාවනා කරන කෙනෙකුට කමන්නේ කියලා දෙන්න හදනකොට පැහැදිලි චෝදනාවක් කරාමි බුද්ධහා විනාශ කරන්න හදනවා කියලා. පැහැදිලි චෝදනාවක් කරාමි මේ බුදුබණ පටලවන්න හදනවා. නමුත් එකයි ඉතුරු වෙන්නේ Tamanට අත්දැකීම තියෙනවනේ. මෙතෙන් යන්න පුළුවන්, ශික්ෂාවෙන් යන්න පුළුවන්. ධ්‍යාන නැති වුණාට මේ අත්දැකීම තියෙනවා කියන මිනිස්සයා ඔය කාගෙන්වත් සාහිත බලාපොරොත්තු වෙන්නේ මේකම බහුලීගත කරලා ඒ බලල මැට්ටෙන් හරි ගමන්නේ මී වලනවා නම් වැඩි ඉච්චරන කරන්න තියෙන්නේ. අන්න ඒ පදනමේ තමයි මම මේ දේශනා මාලාව පැවැත්වන්නේ. නිසා යම් කිසි කෙනෙක් ඒක දැනටමත් අත්දකිනවා නම් ඒ කෙනාට ඒක ධෛර්ය බිනස වෙයි. යම් කිසි කෙනෙක් මේක සමතමුවාවෙන් බැලුවොත් කියාවේ මේ ආකින්චඤ්ඤායතනයත් දිහ විපස්සනාවෙන් විස්තර කරන්න හදනවා කියන්නේ. නෑ මට එහෙම කරන්න ඕන කමක් නෑ. නමුත් ආකින්චඤ්ඤායතන කියන්නේ වචනේ තිරුන කියන කිසිත් නැති කියන එකයි. කිසිත් නැති කියලා කියන්නේ එතන සංඥාවක් ගිහිල්ලා ආවට පස්සේ මිස ඉතින් නැති ගන්න බෑ. ආනේ ඒ දේ දකින්නකොට ඒක සමාදන් නොවෙනවනම් ප්‍රසාදයක් පළ නොකරනවනම් ඒ කරන්නේ කාය ජීවිත ආශාව නිසා. යෝගාවචරය සමත කරු කරන කෙනෙක් වේවා විපස්සනා කරු කරන කෙනෙක් වේවා මෙන්න මේ වාගේ ශික්ෂණයකින් සංඥාව ගෙවම් කරන ගෙවම් කරන යනකොට කාය ජීවිත নিরপেক্ষව එකට යන්න උනන්දුකරනද සලකා බලනද මේ ධර්ම දේශනා යම් හේකින් හේතු වෙනවා නම් මම හිතනවා ඉච්චරයි ප්‍රායෝගික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. එනිසා භාවනාවේ යහ ප්‍රතිඵල ලැබු වැත්තන්ද මේක අහලා මේක කර බැලීමේ ආසාව පහළ වෙලා තියෙනවා නම් ඒක තව තව තහවුරු කරගෙන ඒ කියන ධර්ම ප්‍රීතිය අභිප්‍රමෝදේ ලබාගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය බලය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාවෙන් දෙන්න නැත කරනවා ශීල දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා